අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරමු චිරු දිනාම ඒ සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං සමාධි සන්තෝ පනීතෝ පටිපස්සද්දි ලද්දෝ ඒකෝදි භාවගතෝති න සංකාර නිග්ගය වාරිතෝ වාති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් අනුමත කරන ලද මේ උපදවාගත යුතු ධර්මවල තියෙන සමාධි කාණ්ඩය ගැනයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම උපදවාගත යුතු ඥාන සමාධි වර්ග පහක් එකින් එකට එකින් එකට වඩා ප්‍රනීත සාන්තතර தත්වට විදියට පෙළගස්සලා මේකේ තියෙනවා. ඉතින් ඒකෙන් අපි ඊයේ වෙනකොට අකාපුරුෂ සේවිත සමාධිය පිළිබඳව කතා කිරීමෙන් අපි තුන්වෙනි සමාධිය පිළිබඳව කාලය ගත්තා. අද මේ ඉදිරිපත් කරපු පාඩයෙන් සඳහන් වෙන්නේ භාවනා කරන්නෙකු විසින් භ්‍රමචර්ය සම්පූර්ණ කිරීමේදී උපදවාගත යුතු සුවිශේෂී මේ කියාපු මේ අකාපුරුෂ සේවිත සමාධියට වඩා ශ්‍රේෂ්ඨ සමාධියක් පිළිබඳවයි. ඉතින් මේ සමාධිය හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා තියෙන විශේෂණ පදවලින්ම පේනවා අයං සමාධි මේ සමාධිය සන්තෝ බොහොම සාන්තයි පනීතෝ බොහොම ප්‍රියයි ප්‍රණීතයි පටිපස්සද්දි ලද්දෝ ඒක tempatuකුත් එකමයි ලැබෙන්නේ tempatuෙන්ම ලැබෙන එකක් එනතන් සංහිඳියාවකින් ලැබෙන එකක් පටිපස්සද්දෝ ඒකෝදි භාවගතෝ හිත ඉබේම ඒකෝදි භාවයටපත් වෙනවා මේකට කියන්න පුළුවන් ඒකාග්‍ර වෙනවායි කිය. ඒ සමාධියට දෙන මේ මේ රටහෙන කරුණ ටික කියලා ඒට ආසන්න කාරණාව සඳහන් කරලා තිනවා සංඛාර නිග්ගහ්‍ය වාරිතෝ කිසිම විදියකට හිතමතා ගන්න එකක් නෙවෙයි ඒ සඳහා කිසිම චේතනාවක් පහළ කරන්නේ සංස්කාරයක් පහළ කරන්නේ අදිෂ්ඨානයක් පහළ කරන්නේ අර මෙතෙක් කරගෙන ගිය වැඩේට ලැබිච්ච ආනිසංශයක් විදිහට මේ ලපා සමාධිය ඒ tempatකමත් එක්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක හොයන්නාට සම්භවේ කියන කතාවේ නෑ. හොයලා හොයලා හොයලා නැත්තම් කළ යුතු ඔක්කොම කරලා බලන ඉන්නකොට අර ගියේ පාරේ නිවැරදි භාවයට තමන්ට ලැබිච්ච ආශිස් ආසින්තනයක් සුභාසිරියක් එහෙම නැත්නම් තෑග්ගක් වශයෙන් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා මේ කෙනාට මේක මම ඉපිවයි කියලා කොහොමඩක්වත් කියන්න බෑ. කියනවා නම් ඒක පහත් පන්ති සමාධියක් විතර මම ඉන්නවා. නමුත් මේ සමාධිය අත්දැකීම නෑ කියන්නත් බෑ. ඒ ධර්මතම මේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා සංඛාර නිග්ගය වාරිතෝව සංඛාර කියලා කියන්නේ චේතනා මෙතෙන්ට එනකම්ම මේ යෝගාවචරය ඉසල මෙනෙහි කරමින් චේත මේ විතක්ක පහල කරමින් විචාර පහල කරමින් ලබට මේ සමාධිය විතක්ක විචාර අතහැරලා ප්‍රීතිය අතහැරලා සුඛ අතහැරලා ඊට පස්සේ ඉස්සරහට ගියාට පස්සේ හම්බ වෙන මේ ඕබාස ඥාන පීති පස්සද්ති සුඛ ආදී ධර්ම එනකොට මේ දෙකෙම බේර ගන්න ඕන හිත මේවට ආසාව උපදවන්නත් එපා නොලබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා ඒ සඳහා යම් ආකාරයක යෝගාවචරයට මනාපමනාව අධික පහළ වීමක් තියෙනවනම් ඒ තියෙන හැම වෙලාවෙදීම කර්මයක් යටිපහුව වෙනවා ක්ලේශයක් රැස් වෙනවා අඩු ගන්න අනුසේ මට්ටමේ නිසා යෝගාවචරය මේ සමාධිය ඉන්න ගමන් බලනවා මගේ හිත තාම මේ හොඳ නරක ඉරත්තදී මේක හුඟක් පාවිච්චි කරන වචන දෙක නම් මනාපමනාප කිය. මනාපමනාප දෙකෙන් පෙළෙනවාද කිය. මනාපමනාප තියෙන හැමතැනම යටින් චේතනාවක් තියෙනවා. ඒක නිසා පුරුදු කරන යම් තායකටද පුරුදු කරන්නේ පුරුදු කරනකොට කොයි එක ලැබුණත් සමසිත ඇති වෙන ඒක පුරුද්දක් කියන්නත් බෑ පුරුද්ද නැතිකම කියලා නම් කියයි. පුරුද්ද තියෙන අපිට ලැබෙන ඕනම දෙයක මේ ಜಾති ભેද නැත්නම් බෙහෙද හොයලා වර්ග කරලා මාන්නයකට දාන එකයි. ඒ කරන හැම දෙයකටම සංස්කාර මුල් වෙනවා. ඒ සංස්කාර එන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාව තියෙන ඕනම කෙනෙකුට ලැබිච්ච කිසිම දෙයක් හොඳ නරක ભેදයකට දාන්න නැතුව ගන්න බෑ. ඒක ධාතු වශයෙන් කොහොමඩක්වත් දකින්න බෑ. ඒක කොහොමඩක්වත් හේතුඵල ධර්මයක් විදිහට දකින්න බෑ. කොහොමඩක්වත් ඒකේ මූලාශ්‍රව හොයන්න බෑ. මේකට දෙන සංඥාවල් නිසා අගයන් ආඩම්බරයන් නිසා මේව එක්ක ද්වේෂය එක්ක ආසාව පහළ වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ ශික්ෂණයක ප්‍රතිඵලයක්ද කියලා හිතන්න අමාරුයි. මොකද ශික්ෂණය කියලා කියන්නේ සංස්කාරයක්. එනිසා මේ ශික්ෂණී හලල දාන වෙලාවක් කියලා කියන්න පුළුවන්. එනිසා බැලුව බැලමට මේක මනුස්ස ලෝකේ කරන්න බැරි තරම් ඉතාමත්ම දාර්ශනිකයි අභියෝගතරයි ආගමනුරූපයි නමුත් ඒක කවුරු හරි මේ විදිහට මේ කල නොහැකලා හැක්කක් කියලා වාද කරන ගන්න හදනවා නම් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන් අපි අවුරුදු 6 වෙනකන් හිටියේ ඔතන තමයි අපි ළඟ කිසියම් තේකට හොඳ නරක ભેදයක් තිබුණේ නැහැ ඒ නිසා මේක අමතක කරපු එක තමයි සංසාරිකය අපි හිටියේ පුංචි කාලේ ඉදිරිපැත්තට ඕනම දෙයකට දල්වාගත් නෙද්දකින් යුක්තව යොමුට යොමු වෙච්ච නැති හිතකින් අපි ගත කරලා තියෙනවා සුන්දරම කාලේ. ඒක නැත්තම් දැනට ඒක තේරෙන්නේ නැත්තම් මොන හරි ආතතියක් ආපු වෙලාවක අසහනයක් ආපු වෙලාව පොඩි එද්දියා බලන්න. පොඩි එකාට කොහොමඩක්වත් ඒක ආරෝපණය කරන්න බෑ. අපි මොන જાති කරුවත් බෑ ඌ අඩපේ බලනවා මේ මොකද මේ ලොකු මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඊයක් කොයි වෙලාවකවත් නැහැ ආතතිය නැතුව. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ලොක්කෝ කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ උගත්තු කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතනවා ශිල්ප දන්නවා කියලා. ශිල්පේ කියන්නේ අමනගම තමයි. මරිකම. මෝඩකම. මේ අපි වගේ නෑ. උණ්ඩ බඩගිනුත් ඇඬුවා. කෑවා. කෑවට විසිලක් ගහගෙන උඩ පැන්න නැටුවා ඉවරයි. ආය බඩගින වෙනකන් ජොලි ඉන්නවා. නිදිමතාවත් බුතිය ගන්නවා. ඒ පුස් පුක පැත්තේ ලියාවයි කියලා ප්‍රශ්නයක් නෑ. මේ ඇඟ උඩ වමන ගියයි කියලා චූ ගියයි කියලා කක්ක ගියයි කියලා ගාලල්ල ඕනේ වෙලාවක බලන්න පොඩි එකෙක් දිහා පුළුවන් දෙක බලන්න අපිට තියෙන මේ ආතතිය පොඩි කාට දෙන්න පුළුවන් දෙයක් ඉතින් ඒ නිසා මේ කියන தত্ত্বය ਸਰවචන්නාංශේ <clears throat> එක වෙලාවක පෙන්නනවා බොහොම සිත් ගන්නතුළු තාලයකට ඒ බමුණෙක් ඇවිල්ලා ਸਰවචන්නාංශිට සඳහන් කරනවා අපි කෙලස් ගිවම් කරන වැඩේ ඉන්නේ ස්වාමීන් වහන්සේ ඒ නිසා ඒ කෙලෙස් ඔක්කොම ගිවන් වුණාට පස්සේ අපි අපේ කියන නිවනට විමුක්තියටපත් වෙනවා කියලා. ඒතර සර්වඥාන්සේ කියනවා නෑ එහෙම එකක් මේ මේකේ කරන්න බෑ. ඒ තමන් ඒපත් වෙන தත්ත්වය පිළිබඳ තමන්ට පච්චක්ක ඥානයක් තියෙන්න ඕන නැත්නම් ඒ தත්ත්වයට ගියාට පමණින් නිවන් දකින්න බෑ පොඩි එකෙක් දිහා බලන්න ඒ ළමයා කිසිම කෙලෙසයක් නැහැ නමුත් කවුරක් කර රහතන් වහන්සේ කියන්නේ එළමේ දන්නේ නැනේ මේ කෙලස් තිබිලා ගෙවම් කරලා ලැබුප එකක් නෙවෙයිනේ. ඒ නිසා පොඩි ළමයාගේ தත්ත්වය තාම උතුම් தත්ත්වයක් රහත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ දැනගත්තට බෑ. ඒ නිසා මේකේ කියනවා සන්තෝ පනීතෝ මේ මේ ওই කියන සමාධිය සාන්තයි ප්‍රණිතයි පටිපසද්දලද්දෝ නිකං tempatti මහරහ ලැබෙන දෙයක්. ඒ වගේම ඒකෝදි භාවාදිගතෝ න සංඛාර සංඛාර නිග්ගහ්‍ය වාරිතෝ පච්චත්තං චේව ඥානං උපජ්ජති. අන්න එතෙන් ගියාට පස්සේ මෙන්න මේ ඥානෙ මම දැන් ඉන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරන්න බැන්න බූරුවක පිටේ හකුරු පැටවෝ වගේ තමයි. එයා දන්නේ නැහැ බුද්ධ ආදී උත්තරමන්වන්සලා වේ කරන සමාධියකයි මම ඉන්නේ කියලා දන්නේ. එයාට පේන්නේ මම පාළුවක ඉන්නවා. මම කම්මැලිකමක ඉන්නවා. තනිකමක ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. කොන් වෙලා ඉන්නවා. කියලා තමයි කියන්නේ. එයා දන්නේ මේක සාන්ත ගතිය කියලා. එයා ප්‍රණීත බව දන්නෙත් නැහැ. මේ වෙලාවේ මගේ හිතේ චේතන නැති බව දන්නෙත් නැහැ. නිසා මේ ලැබිච්ච සමාධිය අගේ කරගන්න දන්නේ නැති මිනිස්සයාට පොට්ටේකට බැනිකට පයින් ගැහුවා වගේ. අකුරු බෝරුවේ පිටේ අකුරු පැටවුවා වගේ ඌට ඒක බරක් විතරයි. ඒ නිසා මේ කියන සමාධිය කාගවත් ළඟ නැති එකක් නෙවෙයි. නිතර හමු වෙනවා හමු වෙනකොටම පාළුයි කියනවා කම්මැලි කියනවා නීරසයි කියනවා නැගිටලා යනවා. පොඩි ළමයි ගන්න එහෙම එකක්වත් නැහැ. ඌ එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ਸਰවචන්සේ සඳහන් කරනවා පොඩි දරුවා තුල ওই කියන කෙලෙස් මොකක්වත් නැහැ. නමුත් එයාට කවදාකවත් රහතන් වහන්සේ කියලා කවුරුත් කියන්නේ නැහැ. මොකද හේතුව එයා දන්නේ නැහැ. මේ සංසාර දුකට ගිහිල්ලා සංසාර දුකෙන් ගැලවීමෙන් ප්‍රතිපදාවෙන් කෙලස් කැපීමෙන් ලපයාගත් සපයාගත් දෙයක් කියලා දන්නේ නැති නිසා මේ කෙලස් වල විශාල වටිනාකමක් තියෙනවා. සංසාර දුකේ විශාල වටිනාකමක්. ඒක හරහා යන්න ඕනේ. ඒකට සාපේක්ෂ බව දැනගන්න ඕනේ. ඒක ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. එතන පච්චක්ක කියලා කියනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා කියනවා. තමයි දැනගන්න ඕනේ මේ තරම් කටු අකුලක කොහලක රිංගගෙන ඉඳලා මම දැන් ගොඩ ආවයි කියලා. එහෙම නැතුව නිකන් ගොඩ හිටියට ඒක අගේ කරන්න තේරෙන්නේ ඒ නිසා භාවනා යෝගාවචරයා යම් වෙලාවක ඊටාම උච්ච දුකකටපත් වෙලා අසහනයකටපත් වෙලා ඒක ගෙවම් කරලා ඒ සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා එහා පැත්තට ගියා පස්සේ ආ දන්නවනම් මේ මොහොතකට කලින් තිබුණ මේ තද වද බන්ධයෙන් දැන් නිදහස් වෙලා මම සාන්තිකර தත්වයටපත් උනායි කියලා අර වදේට සාපේක්ෂව තමයි මේ සාන්තිකර தත්ත්වය ලැබෙන්නේ. ඒක තමයි දක්ෂ යෝගාවචරයත් දුකක් එනකොට සිරදෙව් දුකට වැඩියා කියලා දන්නා දැන් මේ දුක යහපැත්තේ සැපක් තියෙනවා දුක වැඩි නම් සැප වැඩි නමුත් අමන මිනිහා නැත්නම් අමන යෝගාවචරය එහෙම නැත්නම් භාවනාවේ දිනුවක් දන්නේ නැති එක මේ දුකකට සාපේක්ෂ නොවන සැපක් මේ මන්ත්‍රීතුමාගේ ලියුමෙන් ගන්න පුළුවන් කියලා හිතාගෙන ඒ නැත්තම් දාන දීන කුසලයෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එයන් තමයි ඥාන කල්පනාවෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. කරන්න කරන්න යා මේ ගංගට ඉනි කැපුවා වගේ වැරදි තැන ආයෝජනය කෙරුවා වගේ වෙළඳපොළ හම් වෙච්ච වෙලාවේ වෙළඳාම කරගන්න බැරි වෙච්ච මොහොඩ වෙලෙන්තෙක් වාගේ පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ විඳන විඳමන මේ හරහා යන එක තේරුම් ගන්න ඕනේ අවිද්‍යාවේ ගැඹුර තේරුම් ගන්න. ඒ නිසා මේ මෙතන මේ සංඛාර නිග්ගහ්‍ය වාරිත කියන වචනේ සඳහන් කරන විදිහට මේ සාමාන්‍ය සංස්කාර කියන වචනේ මෙතන පාවිච්චි කළත් මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ඊටාම සියුම් තත්ත්වයයි නියෝජනය වෙන්නේ මොකද මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ගොරෝසු තත්ත්ව පිළිබඳව යෝගාචර විශාල අත්දැකීමක් සහිතයි ඒක නිසා මෙතෙන්දී උදව් වෙයි කියලා මම හිතනවා මේ සංස්කාර කියලා කියන්නේ මොකද්ද එහෙම නැත්නම් ඒක පිළිබඳ මූලධර්ම මේ දැනුම කොච්චරක් මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා ඒකේ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා මම හිතන්නේ කවුරුත් වගේ අසු විරුද්ධ තත්ත්ව ඇති මේ පරිච්ඡම්පාදේ දේශනා කරනට අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන මේ භාවනා කරලවත් අල්ලන්න බැරි හිතේ තියෙන ඊටාම ගැඹුරු කොටස් ටිකක් සර්වඥන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් හෙලි දක්වලා තිනවා අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හා වලින් මෙහාට තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහාට ඇලතිරින් එහා පැත්තේ තියෙන. ඒ වෙනත් එක සර්කිට් එකේ තියෙන්නේ. බෝඩ් එකේ නෑ. ඒක ඒක ਸਰුවච්ච વિશે. නමුත් අර තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව කියන පිළිවෙලට තේරුම් ගත්ත කෙනාට චින්තාමය ඥාන වශයෙන් මේ සංසාරයට හේතුව තණ්හාව කියලා ආසන්නකාරය පෙන්නවා කාරණාව පෙන්නුවාට නැත්තම් දෙවෙනි සත්‍ය දුක්ඛ සමුදය පෙන්වන්නේ තණ්හාව. නමුත් තණ්හාව කියන්නේ ආසන්න කාරණා ඈතින් තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව සාමාන්‍යයෙන් භාවනා කරලා අල්ලන්න බෑ. ඒක මූල ධර්මයේට චිත්තාමය ඥානෙ විතරයි අහුවෙන්නේ. නමුත් ඒ අවිද්‍යාව යම් තාක් තියෙනවද තියෙන තාක් අපි සංස්කාර කරනවා මේ හැඩ වැඩ කරනවා සංස්කරණය කරනවා අංග නිරු අංග සංස්කරණය කරනවා ආලවට්ටම් කරනවා මේ තියෙන දේ තියෙන විදියට ගන්න නැතුව ඒක මොනවා හරි වෙනස්කම් කරන්න හදනවා මේ ගොඩනැගිලි අලුත් වැඩියා කටයුතු කරන්නේ අංග පුල්ල සංස්කරණ කියලා කැඩිච්ච අංග දාලා පුරෝලා ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කරනට අංග පුල්ල සංස්කරණය කියලා කියනවා කියන්නේ ගොඩනැගිලි සංස්කරණය කරනවා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ කය සංස්කරණය කරනවා. අපි පිළිබඳ අනුන්ගේ තියෙන ආකල්ප සංස්කරණය කරනවා. අපේ ගෙවල් සංස්කරණය කරනවා. විවිධ ආකාර දේවල් ආලවට්ටම් කර කර තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයෙන් පේනවා අපි කිසිම වෙලාවක අවිද්‍යාවට යට වෙලා නැති වෙලාවක් නැමේ. තියෙන දේ තියෙන විදිහට බාර ගන්න කැමති නම් අවිද්‍යාවක් නැහැ. අපි ස්වභාව ධර්මයට අයිති සත්තු. ඒ ස්වභාව ධර්මයේ මේක කෙරෙනවා. අපි හිතන්නේ වෙන්නේ මේකට ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරන්න ඕනේ සල්ලි තියෙන්න ඕනේ ටෙන්ෂන් එක තියෙන්න ඕනේ කැන්සර් එකක් තියෙන්න ඕනේ ඉස එකක් වන් තියෙන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් තියෙන්න ඕනේ කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ කියලා මේ ලයිස්තු හදාගෙන ඉන්නේ. එව නැති හිතක් ගැන හිතන්නවත් බෑ. නමුත් වැද්දන්ගේ ජීවිතේ බලන්න මම මේ මේ වනචර කරන්න හදනව නෙමෙයි ඉති බුදුහාමුදුරුවොත් අරඤ්‍යගතව අරුක්ක මූලගතව කියනකොට වනචර කිරිල්ල කතා කරනවනේ වැද්දාගෙත් ඕකනේ තියෙන්නේ. වැද්දාටත් යන්නේ අරණ්‍යගත වෙන්න කියලා ඌ බුදුහාමුදුරු කිව්වට නෙමෙයි. ඌගේ වැඩි ගතියට ඌ කැලේ ඉන්නේ. දැන් අපිට බුදුහාමුදුරුත් කියන ඉහළම උපදේශය තමයි කැලෑට පලයන් කිය. ඒකට කියන්නේ වරින්ජර කියන එක තමයි. කෙසේ නමුත් වැද්දා ගාව ඔය කෝලම් මොකක්වත් නැහැ. ඌ අලයක් හරගත්ත සතෙක් හිටියව මරාගත්ත කෑව ඉවරයි. ඒ නිසා වැද්දෝ හිටපඳන කිසිම මේ පැරණි සලකුණු නැහැ. ඌ හිටපු පරිසරේ හොයන්න බෑ. මොන විදිහකට හොයන්න බෑ. කිසිම සලකුණක් තියලා නැහැ. ඉතින් ඒ මනුස්සයා තුළ අවිද්‍යාව තද බල විදියට තියෙනවා. නමුත් පරිසර දූෂණය කරේ නැහැ. වැද්දාගෙන් කවදාකවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිත් පැත්ත හැරිලා උන් කොහොමද කැලේ කොලේ කාගෙන හිටියේ කියලා බලන්න ඒ ගත කරපු ජීවිතේ. එතෙන් යන්න කියන එක නෙමෙයි. මේ අපි මුලාමතක කරපු නිසා තමයි මේ ලොකු අවිද්‍යාවක් කරේ තියාගෙන ඇදපන් වෛරෝ බරභාගය කියලා වැඩි අධ්‍යාපනයක් වැඩි මුදල් ගාණක් වැඩි සංස්කරණයක් වැඩි පාරිභෝගිකත්වයකට වැටලා තියෙනවා. ඒ අනුව මේ අවිද්‍යාව නිසා එනත සංසාරය ඇති වෙන්න ඈතින් බලපාන අවිද්‍යාව නිසා අපි සංස්කරණය කිරීම තමයි උදේ ඉඳන් උදේ පාන්දර නැගිටපුවම වැඩලා ඉස්සෝ ඔළුවේ දාගන්න. ඒක ඇඳේ බුදියන්න කියලා බලනකොට එකක්වත් වෙලා නැහැ. බලාපොරොත්තු සුන්. හැබැයි විලිලජ්ජහක් නැතුව හෙටත් උදේට වැඩලා ඉස්සක් දාගන්න. දාගෙන අදිනවා තියාගෙන දන්නව හොඳටම කවදාකවත් කෙලවර කරන්න බෑයි කියලා. කවුරුවක්වත් තියනකට අතහරින්නේ නැහැ. අතහැරපු මනුස්සයලා අපි පිස්සයි කියලා ඌ පිස්සන් කොටර කියලා දාන. එහෙම නැතුව මේ සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා ඒ මනුස්සයා ගාල් කරනකො හැරි. ඒ අවිද්‍යාව වැඩි කට්ටිය සංස්කරණය කරපු වැඩි කට්ටියට නිර්මාණ සඳහා සල්ලි දෙනවා. ප්‍රගතිය සඳහා සල්ලි දෙනවා. අර තෑග්ග මේ තෑග්ග දීලා හනුමගේ වලිගේ පත්තු කෙරුවා වගේ පිටින් පන්නනවා. එනවා අපි කරන්නේත් එච්චරයි අපිට වෙලා තියෙන්නේත් එච්චරයි. මෙන්න මේ සංස්කාර බුදුජාණන් වහන්සේ ಜಾති තුනක් පෙන්ලා දීලා තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. එතන මුළු භාවනාවම තියෙන්නේ ඉතල වචී සංස්කාරයන් කළා ඊට පස්සේ කාය සංස්කාරයන් කළා ඊට පස්සේ චිත්ත සංස්කාර කියලා කියනවා මේකට මනෝ සංස්කාර කියලා කියනවා. ඒ හරිය තමයි විපස්සනාට ගොඩාක් සම්බන්ධ වෙන්නේ ওই මේ මේ කියන සමාධිය වලදී අදාළ වෙන්නේ අන්නේ සංස්කාරවලට ඊසෝසවන්න දෙන්නේ නැතුව ඊසෝසන්ට එනකොටම අවිද්‍යාවේ ක්‍රියාකාරකම් දැනගෙන මේ සංස්ථාව මේ ගොඩ පෙරක දෝරුකම් කරනකොට ඔපිනියන් දෙන්න හදනකොට උන්දුවට බලනිනවා කොහොමද මේගොල්ල මිත්‍ර ස්වරූපෙන් ඇවිල්ලා අපිව নানা ආකාර දේවල් වලට මෙහෙවන්නේ ආන්නේ බව දැනගන්න නම් සංස්කාරවල කාය සංස්කාර තේරුම් ගන්න වචී සංඛාර තේරුම් ගන්න. ඊට පස්සේ චිත්ත සංඛාර නැත්තම් මනෝ සංඛාර තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ චිත්ත සංඛාර මනෝ සංඛාර කියන එක කිසිම මේ බුදුහාමුදුරු ගන්නපු ධර්මයේ පිට කිසිම දැනක නැහැ. හැබැයි ඒ වගේ කාය සංඛාර වචී සංඛාර අවබෝධ කරගෙන සංසිඳුපු අවස්ථාවල් බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබිලා තියෙනවා. ඉතින් ඒකේ භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් ඉස්සල්ලාම ක්‍රියාවට නම් වන්නේ චිත්ත සංඛාර මේ වචී සංඛාර තමයි විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ බොහෝ අරමුණු වලට යන්න දෙන්නේ නැතුව අපි විතක්කේ යොදනවා තමන් දන්න තමන්ට පළපරෝජනයක් ගෙන දෙන අර්ථ සිද්ධිය සලකන අරමුණකට. ඒක මේ තේරවාදී හඳුරගෙන තිනවා කර්මස්ථාන 40ක්. සම 40 කර්මස්ථාන කියලා. ඒ දස අසුබ දස අනුස්තච අනුස්සති ආදි වශයෙන් හතර බ්‍රහ්ම විහරණ නොඑක් විදිහට කරුවා 40 හතරයක් හදලා තියෙනවා. ඒ 40න් එකක් තමයි ආනපාන කියන්නේ. ඒකත් විතක්කේ යොදලම වෙන් කරගෙන හිතේ යොදලා ලබා ගන්න සමාධිය තමයි දෙවෙනි සමාධිය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිර්ාමිස සමාධිය කියලා කියනවා. නමුත් මේ නිර්ාමිස සමාධියේ දෙවෙනි ධ්‍යානයට යනකොට එහෙම නැත්නම් විපස්සනා ඥානවල සම්මස්සන ඥාන වලට යනකොට අර විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා. ඒ විතක්ක ਵਿਚාර දෙක ලාමක වශයෙන් හැලෙනවා මෙනෙහි කිරීම නතර කරනකොටම. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙකේ ප්‍රධාන හැලීම සිද්ධ වෙන්නේ පළවෙනි ධ්‍යානට දෙවෙනි ධ්‍යානට යනකොට. ඒ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන සාමාන්‍ය ගුරුසු හැලිල්ල නැත්නම් අතහැරීම සිදු කෙරුවේ නැත්නම් කාය සංස්කාර නතර කරන්න බැරි නිසා භාවනා උපදේශ පන්තිවල කියලා තියෙනවා වචන කතා කරන්න එපා භාවනා කරද්දී කතා කරන මනුස්සයට කවදාකවත් ඒ කාය සංස්කාර නැතර කරගන්න බැරි වෙනවා ඒක නිසා යම් තැනකදී පිටත කතාව සහ ඇතුළත දොඩමලු කතිය නතර වුණොත් විතරයි නැත්නම් වචී සංස්කාර වල ගොරෝසු හරිය නතරුනොත් විතරයි කාය සංස්කාර සංස වෙන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ සාමූහික භාවනා කරනකොට විශේෂයෙන්ම අපි ඇතුළත දොඩමලු ගතිය සහ බාහිර දොඩමලු ගතිය වචී සංස්කාර වශයෙන් දැනගෙන ඒක ශික්ෂාවක් මාර්ගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් නොකර නිකන් ධම්මීවා කතා ආර්යව තුන්නී භාව එක්ක කරනවන ධර්ම කතාවක් කරන නැත්නම් ආර්ය තුෂ්ණි භාවයෙන් ඉන්න කියලා. ඉතින් ඒකම අමාරුයි. ඒකම විශාල අභියෝගයක් ඒ භවනා ක්‍රමයක් කරපු ඒ මට ඒ පුද්ගලයා හම්බුනේ නමුත් හම්බුච්චි කෙනා මට කියනවා ඒ භවනා මධ්‍යස්ථාන කියලා දවස් 10ක් කතා කරලම නැහැ කතා කරන්න දීලම නැහැ ඊට පස්සේ ආවට පස්සේ මැරණකම් කතා කරන්න බැරුව කියලා මේ මනුස්සයා. ඒ ඇති වෙච්ච කම්පන වේගෙට. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටොම් ගණන් කතා කර කර ඉන්නවා. ගිහිලා කතා නොකරම ඉඳ ගියාට පස්සේ ඇති වෙච්ච වේගය කොච්චරද කියනවනම් කතා කිරීම 100%ක්ම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ භාවනා ක්‍රමයට විරුද්ධව එයා නඩු කියනවා නැත්නම් විරුද්ධව කතා කරනවා. මට කිව්වෙත් එහෙමයි. මේ කතාවේ කරන්න මෙපයි කියලා කරන භාවනාව වලට විශාල සමාජශීලී ඇත්තෝ ගිහිල්ලා කතාව නතර කරපු ගමන් පිස්සු හැදෙනවා. පිස්සු නැත්තම් මොලේ ක්‍රියාකාරකම් නැති වෙලා යනවා. ඒ මොකද මේ කතා කිරීම හරහා තමයි අපි අපේ තියෙන ආතතිය අපි පිට කරන්නේ. කවුන්සලින් කිව්වත් එහෙම නැත්නම් මානසික අසහන වලට කරන උපදේශනය ගත්තත් කතාවෙම තමයි වැඩි කරන්නේ. කතා කරනකොට ඒක අඩු වෙනවා. ඒ නිසා අධික මානසික අසහන තියෙන අය ගොළු වෙනවා. ඒ කට්ටිය කතා කරගෙන තමයි නැතගන්නේ. ඒ නිසා අපි එදිනදා අල්ලපු ගෙදෙට සෑහෙන ගාණක් ගවන්න ඕන අපිට පිස්සුවා දන්නේ නැතුව තියාගෙන ඉන්නවා. දවසට කොච්චර කතා කරනවද? නිසා ලංකාව වගේ රටවල පිස්සු අඩුයි. මොකද හේතුව සෙල්ෆෝන් තියෙනවා, කයි වාරු ගන්න. ඒ නිසා ඇත්තටම ওই කම්පැනි වලට ගෙවන්න ඕනේ. මේ මේ ඔළුවේ තියෙන කුණු කන්දල් ඔළුවේ තියාගෙන දෙන තු පිට කරන එක. භාවනා කරන්න ගියාම ඒක අනිත් පැත්තට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඔබේ චීන කුණු කන්දල් තව කෙනෙකුට දාපුවම තහ ගන්න අපරාධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කතා කරන්න එපයි කියලා කියනවා. ඒ අනුග්‍රහ කරන්නේ මේ වචී සංකාර පිළිබඳ වගවීමටයි. ඒක උපදේශ පන්තිය දෙනවා. එනිසා කොයි හරි වෙලාවක බලන්න තමන්ගේ ආස්වාස ප්‍රසවාස කියන කාය සංස්කාර නතර වෙන්න නම් නැත්නම් ආස්වාස ප්‍රසවාස සංසිඳෙන්න නම් එයාගේ වචී සංකාර ඊට කලින් සංසිඳිලා තියෙන්න ඕන. මේක ගැන හොඳට හොයලා බැලුවොත් මේ ආනාපාන සති සූත්‍රේ පටන් ගන්නේ කාය සංස්කාර වලින් වචී සංස්කාර ගැන මතක් කරලා නැහැ. ඒකට උත්තර බඳිනවා ආනපන සති සූත්‍ර අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ ඒ වගේම තුන්වෙනි පරාජිකාව සඳහන් වෙලා තියෙන විනය අටුවාචාරින් වහන්සේ දෙන්නම එකයි විශ්සර කරලා දීලා තියෙනවා සංස්කාර නතර වීම පටන් අරගන්නේ වචී සංස්කාර වලින් ඒක චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒත් මේ ආනපන සූත්‍රයේ සති සූත්‍රයේ වචී සංස්කාර නතර වීමක් කරලා නැහැ. නමුත් යම් කිසි කෙනෙකුගේ ආනාපානේ සංසිධීගෙන යනවා දන්නවනම් පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිච්ච සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිච්ච සික්ඛති කියලා යාට තේරෙනවා තේරුම් ගන්න පුළුවන්. ඒ වෙනකොට හිත ඇතුළත දොඩමළු ගතිය සහ පිටත දොඩමළු ගතිය නතර වෙනවා. අන්නේ එහෙව් භාවනා ඉස්ලාම් වතාවට මේ ආස්වාද ප්‍රසාර සංසිඳීම ගැන අත්දකින්න යෝගාවචරයේ කාගේ හරි කතාවක් නිසා පරියන්කේ නැගිටිට පස්සේ කතාවට අහු වුණොත් ඊගාව දවසේ පරියන්කේදී ඊගාව කරන පරියන්කේදී ඔය අර ඉස්සල වෙච්ච වැඩේ වෙන්නේ නැහැ. මොකද අර කරපු කතාව නිසා අපි එක එක නගේක හිත ගැටපුවාම ඇති වෙන නොකිය නොහිත කියපු දේවල් නිසා නැත්නම් කියන්න බැරි වෙච්ච දේවල් නිසා ඒට ඇතුළත දොඩමලු ගතිය ඉන්නේ මේ නිසා කාය සංස්කාර එන්නේ ඒ නිසා එවැනි කෙනා හොඳට පරිස්සම් වෙන්න ඕනේ තමගේ කට පරිස්සම් කරගන්න ඒ වචී සංස්කාර සංසිඳීම අනුග්‍රහ කෙරුවට පස්සේ පුළුවන් අරමුණට හිත තබා ගැනීමත් යම් දක්ෂකමක් ඇති වෙනවා. එසේ අරමුණ සංපත් වෙන පටන් ගන්නවා. ඒක ඒක කියන්නේ පස්සම්බයං කාය සංඛාරං ආස්වාස ප්‍රස්වාස කය නැත්නම් ආස්වාස ප්‍රස්වාස මුළුල්ල සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නවා කියන්නේ. ඒක ගොරෝසු එක තමයි ආස්වාස ප්‍රස්වාස සංසිඳන එක. සියුම් එක තමයි හැම ආස්වාසයක්ම සංසිඳනවා. හැම ප්‍රසවාසයක්ම සංසිඳනවා කියලා බලන්න පුළුවන්. ඒක බොහොම සූක්ෂමව සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලා ගුරුසු වශයෙන් ආනාපාන සංසිඳිච්ච එකනට පස්සේ බලන්න පුළුවන් ආශ්වාසය කියලා ආශ්වාසය ගෙවෙන තැන බලන්න. ප්‍රශ්වාසය කියලා ප්‍රශ්වාසය ගෙවෙන තැන බලන්න. ඒක හුස්ම රැලි හතරක් පහක් බලනකොටම එහෙමම හිත උතුරගෙන එන බත්තලියකට ඇල්ලතු ටිකක් දැම්මා වගේ සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා ඊට කලින්ම වචී සංඛාර විතක්ක ਵਿਚාර සංසිඳිනවා. ඊට පස්සේ තමයි යෝගාවචරයා සංඥා වේදනා කියන චිත්ත සංඛාර වලට බැසගන්නේ ඒ සංඥා වේදනා දෙකේදී ඉස්සල වේදනා තේරෙන පටන් අර ගන්නවා ඇස් දෙක වහගෙන මේම කය දිහා බලා ඉන්නකොට මේක නිකන් පනුරිත්තක් වගේ හැම තැනම නලියනවා මේක මේ අහවල් තැන නලියන්නේ නැහැ කියලා කියන්න බෑ නමුත් අර යෝගාවචරයේ හිත සියුම් නැති නිසා ගුරුසු නලියන එකත් එක්ක තමයි ගමන යන්නේ. නමුත් ඒක සංසිඳෙන්න සංසිඳෙන්න තේරෙන පටන් ගන්නවා. මේ ශරීරයේ හැම සෛලයක්ම හැම අංශුවක්ම Taman තියෙන බවට ඉංගියක් නිකුත් කරනවා. ඒක මේ පනුරිත්තක් වාගේ, ගොජයක් වාගේ. එහෙම නැත්නම් සන්තතියක් වාගේ ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඒ ලක්ෂයක් එකක් ලක්ෂිකුත් එකක් සංඥා නෑ ලක්ෂිකුත් එකක් වේදනා තියේදී සමහරක් ලක්ෂයකට එකක් විතර වේදනාවලට අපි සංඥාවල් දෙනවා. මේක උණුසුම, මේක සිසිලස, මේක වේදනා, සැප, මේක දුක් වේදනා කියලා කෝටියක් වේදනා අතරමැද අපි එක දෙකට සංඥා දෙනවා. මේ සංඥා දෙන්නේ අපේ රුචි අරුචිකම් අනුව. අපිට තියෙන වැදගත්කම අනුව. අපි කම්පා වෙන ප්‍රමාණය අනුව. ඉතින් යෝගාවචරය මේ විදිහට මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳුණාට පස්සේ මේ කයේ තියෙන ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ වගේ මේ කය කියන්නේ වේදනා සාගරයක්. අපි ඉන්නේ වේදනා සාගරයේ අඩියේ. මේක කිසිම තැනක් නැහැ. විඳීමක් නැති. මේ විඳීම කියලා කියන්නේ දුක් වේදනා නෙවෙයි. කය තියෙන බවට විඳීමක් අපට තියෙනවා. ඒ විඳීම දිහා හොඳට බලනකොට මේකෙන් ඊ타මත්ම සැප දෙන දෙන හෝ දුක් දෙන දේ විතරයි අපි සංඥා කරන්නේ. අනිකරේ සංඥා කරන්නේ නැතුව මතකට යන්නේ නැතුව නැති වෙලා යනවා. ඒ වගේ කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන ටික තමයි සංඥා වෙලා තියෙන්නේ. ඒක නිසා උපදිනතා කෙලෙස් උපදින්නේ සංඥාවත් එක්ක. ඒ නිසා ගොරෝසුම සංඥාව අල්ලන්න කියන්නේ. ඒක ආස්වාස ප්‍රසවාසයේද ඉඳගෙන ඉන්නකොට හැප්පෙනවා දැන් එකද කියලා ඒක දැනිලා ඒක ගෙවෙන කම්ම බලන්න කියනවා. එතකොට අර සංඥාවල තියෙනවා චිත්ත නියාමයක් එහෙම නැත්නම් ධර්ම නියාමයක් ගොරෝසු එක්කන මතුවෙන්නේ අනික ඔක්කොම සංඥාවල් යට කරගෙන. ඒක තමයි න්‍යාය. ඒ කියන්නේ බලවතා ජයගන්නේ කියන මේ පරිණාමවාදයේ තියෙන සංඥාවක් අපිට දැනුණා නම් ඒ දැනෙන සංඥාව බරපතල මේක තමයි. අධිකම සැප හෝ අධිකම දුක දැනෙන. දැනෙනකොට ඊට පල්ලෙය තියෙන ඔක්කොම ڇප්ප කරගෙන තලාගෙන තමයි ඒ සංඥා වෙන්නේ ඒක දන්නවනම් Taman දැනගන්න ඕනේ මේ එකක් දන්න නිසා විශාල ගාණකින් මං අත්විඳිලා ඉන්නවා. හැබැයි දැන් දන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන දේ. ඒත් සතියට මේක ලක් වෙලා තියෙනවනම් ඔය සංඥාව දිහා නැවත නැවත බලන්න බලන්න සංඥාව ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ කෙලෙස් ගෙවීමක්. මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක යෝගාවචරය දන්නේ නැත්නම් එයා හයියෙන් ආය හුස්ම ගන්න හදනවා. නැත්නම් ආය මෙනෙහි කරන්න හදනවා. ඒ නැත්නම් කියනවා හරි පාළුයි භවනා කරන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද මේ තිබිච්ච දේ නැති උනායි කියලා. ඉතින් ඒ තාක්කල් මේ යෝගාවචරය කරන්නේ හොදෝ තමයි දාන එක තමයි. <clears throat> අර පෑදිජිට ආය බොරදී එකතු කරනවා. මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරනවා. මේ තමයි සංස්කාර වල වැඩි. සංස්කාර තැම්පත් වෙන්න දෙන්නේ. මොනවා හරි දහංගටයක් දාලා එක්වර කියපු විදිහට ජනපද විතක්යක් ගැන ලොලුවට දාලා අවසනවා. එතෙන් ඥාති විතක්යක් ගැන දාලා අවසනවා. එහෙම නැත්නම් අමර විතක්යක් ගැන දාලා අවසනවා. ඉතින් අපිට හිතෙනවා වචන දෙයක් මේ බණ භාවනා කරනකොට හොඳ ඥානයක් නේ පහළ වෙලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න හිතිලා තියෙන්නේ. ලාභ සත්කාර ගන්න හිතිලා තියෙන්නේ. ඥාතින් උදව් කරන්න හිතිලා තියෙන්නේ කියලා අපි නොදැනුවත්වම අර ඉස්සල්ලාබු කනදීදී පස්සේ ආපු අඟ සමාදන් වෙනවා. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. මේ දෙකේ ප්‍රත්‍යාපිරු දෙකත් ළඟ ළඟ තියෙන්නේ. ඉස්සලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඉතින් මේක මේ කෙලෙස් ව්‍යාපාරයක් බව කාටවත් තේරෙන්නේ ඉස්සරහ හිතෙන්නේ මම මේ භාවනා කරනකොට මට මේ නෑදෑයෝ ගැන උදව් කරන්න එන අදහස් වැඩි වුණා මට පිං වැඩි වුණා කියලා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති සංයුක්ත විතක්ක මම ඊට පස්සේ පව් කරන්නේ නැහැ කියලා ගත්තේ හිතවිල්ල පිං හිතවිල්ලක් කියලා ඒක සාමාන්‍ය සත්‍යබ්බියත් වෙන ඇත්ත තමයි. නමුත් මේ ඇවිල්ලා තියෙන්නේ මේ සම්පත්කම කාබාසිනිය කරන්නයි කියන එක දන්නේ නැතුව මේ එනකොට යා දැනගන්නවා මේ තැම්පත් වේගන යන ගමනේ සංසිද්ධීකන යන ගමනේ අනාකූල වේගන යන ගමනේදී හිතලා හෝ නොහිතා මේක අවුල් කරන එක තමයි කෙලසෙනවයි කියලා කියන්නේ. කුප්පනොයි කියන වචනේත් මේකට පාවිච්චි කරනවා. ඒ නිසා මේ අකුප්පා නික්ලේශී වෙන්න නම් මම බලන්න જાති දෙකක් තියෙනවා. එකක් Taman දැක දැක දන දන හිතන දේවල්. එහෙම නැත්නම් අනුන් ගැන සුභසිද්ධිය සලකන දේවල්, චේතනාපූර්වක දේවල් තියෙනවා. ඒකට අපි අදිෂ්ඨාන කරලා නැතර කරයි කියලා කියන එක ලේසි නිසා එම කියනවා නෙවෙයි අමාරුයි තමයි. එතකොට අපි ඇබ්බැහියට ඉබේම එන හිතිලි වගේකුත් තියෙනවා. ඒකට කියනවා අසංස්කාර අසංස්කාර කාය විඥාන අසංස්කාර වචී විඥාන අසංස්කාර මනෝ විඥාන කියලා. අපි යම් යම් ඇබ්බැහි වගේක් අපිට තියෙනවානේ. අපේ පෞරුෂත්ව ලක්ෂණ වගේක් අපිට තියෙනවානේ. කෙලෙස් ජවයක් තියෙනවානේ. ඒ නිසා මොකක් කර දීපු ගමන් හිත නොදැනුවත්වම ඒකට ඇලෙනවා. ඒක හරියට දිවෙඩියාකාරයෙක් කැම තියෙන මේසෙකට ගියොත් එක පැණි රහට ඇදෙනවා. ඒ දිවෙඩිය වෙහැටි. කොලෙස්ටරෝල් තියෙන මිනිහට තෙල් කණ්ඩායමයි. සැරපීම් බොන මනුස්සයට ඒකට ආසයි. ඒ තම තමන්ගේ දේවල් වලට ඇදෙනවා මේ මනුස්සය දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. මේ මනුස්සය දන්න මේ කැවත් වතයි කියලා මේක හොඳ නැහැ කියලා. වළක්වන්න බෑ. ඒ තරම් ඇබ්බැහි වෙච්ච ගති වර්ගයක් අපි ළඟ තියෙනවා. ඒ අප හරහා ක්‍රියාත්මක වෙන භූතයෝ ඉන්නවා මේකේ. ඒ කෙනාම දන්නේ නැහැ. එහෙම නැත්නම් එයා දන්නවා මේක අහේනි කරයි කියන වලක් කරන්න බෑ. ඒ නිසා හිතාමතා කරන වැරදි වගේකුත් තියෙනවා. අපේ ඇබ්බැහියට, පුරුද්දට, කර්ම ශක්තියට සිදුවෙන වැරදි වගේකුත් තියෙනවා. මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙනවා මම දෙයකට සංඥාව දෙන්නේ මගේ පෞරුෂත්වය අනුව තමයි. මගේ රුචි අරුචි අනුව තමයි. මගේ කර්ම ශක්තිය අනුව තමයි. හැබැයි මේ සංඥාව ඒ කාන්තෙම හිතසුව පිණිස හිටියේ කියලා මොනම යකාව සාතිකයක් නැහැ. මොන්නම හේතුවකින්වත් මම මේ සීනි කෑවට දිවෙඩියව තියේදී ඒ හිතසුව පිණිස වෙයි කියලා බෑ බෑ කාට හරි හොරෙන් හරි සීනි කන්න හිතෙනවා. තෙල් කෑම හොඳ නැහැ කියලා තියේදී තෙල් කනවා. ලුණු කන්න එපයි කියලා තියේදී ලුණු කනවා. එයා හිතෙන දක්ෂකමක් කියලා. නමුත් වෙන්නේ සෞඛ්‍ය පිරිනම. ඒකට කියන්නේ දිවෙන් සිය දිවනසා ගැනීම කියලා. ඒ තරමටම මේ සංස්කාර කොච්චර අවිද්‍යාජනකද කියලා කියනවනම් Tamanට අයේනි කර දෙයේම දක්ෂකමක් විදියට ඉල්ලගෙන කන ගතියක් තියෙනවා. ඒක හිතාමතත් කරනවා, නොහිත නොමතත් කරනවා. ආන්නේ හිතාමතා කරන දේ නතර කිරීම නම් අපට කීතගේ සදාචාරයටයි කියනවා කිය. නමුත් මේ මනසක තියෙන ඇබ්බැහියට දැන් මිනිස්සෙකුට මේක බණක් කියලා විසඳලා දෙන්න පුළුවන්. නමුත් පූසේ මීයක් දැක්ක පස්සේ පූසෙකුට පුළුවන්ද මේක මේක සහජාසය කියලා තේරුම් ගන්න. ඌ කාලේ ඉවරනට පස්සේ තමයි දන්නේ. බලලට කොහොමඩක්වත් බණ කිව්වට භාවනා කරන්න බෑ. මිනිස්සයාට පුළුවන්. හැබැයි බලල්ලුවගේ මිනිස්සු ඉන්න බෑ. ඒකට මිනිස්සෙක් වෙන්න ඒ මිනිස්සකම තමයි මේ භාවනා කරන්න ගියාම කවදාකවත් නැති මේ එක එක දේවල් එන්න පටන් ගන්නවා. බොහොම වටිනා දේවල්. හැබැයි හැම දෙයකින්ම කරන්නේ මේ හිතට එක එක කොට පෙරක දුරුකම් එන්න පටන් ගන්නවා. වෙනද නොහිතිච්ච දේවල් කරන්න හිතෙනවා. කෙරුවෝ 100 100ක් පහරියනවා. ඒක තමයි ඒකේ තියෙන මේ භයානක දේ. මොකද බොහොම විවේකීව දැකලා කාරණා කාරණේද මේ කෙරුවොත් හරියනවා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සංඝයා කරන හැමදේම හරියනවා. විවේකී හිතල බලන කරන හැබැයි මහානකම ඇර. ඒක හරියන්නේ වැඩිම කේන්දරයක් බලන සංඝයාට තියලා බලන්න ඔය ගෑනු හතර දෙනෙක් කේන්ද්‍රකාරයෝ හතර දෙනෙක් දුන්නොත් වැට්ටක්කට කියනවා. ඇස් දෙකමක් කරන්න කියන්නේ බෑ. හරියටම කරනවා. නැකතක් බලන්න කියන්නේ හරියටම බලනවා. හැබැයි මහානකම බෑ. ඒ තමයි මායя දීලා තියෙන වැඩේ. ලාභ සත්කාර සම්මාන දීලා සතිය පිටන එකක් කරන්න බෑ. ඒකතන ඉඳගෙන ඉන්න බෑ. ඩ්‍රයිවිං ලයිසන් ගන්න පුළුවන්. පෙරක දොරුකම් කරන්න පුළුවන්. ඔක්කොම කරදයි. පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මේ මහානකම ඇහුවොත් ඒක බෑ. ඒ නිසා භාවනා කරන කෙනාට තේරෙන්න ඕනේ මේ අපි කාය සංඛාර වචී සංඛාර අයින් කරලා මේ මනෝ සංඛාර කියන විශේෂයට ගියාට පස්සේ අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්මජව අපි ගෙනාව මේ සහජාස මතුවෙන්න පටන් ගත්තාම මේක දිහා බලලා මේ සහජාසය හෝ මේ පෞරුෂත්ව ලක්ෂණය හෝ මේ රුචර්චකම හෝ මේ කර්ම ශක්තිය මගේ හිතසුව පිණිස අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිසද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ගියොත් පැහැදිලිවම පේනවා අඩු ගානේ අර්ථ කුසලේ කෝකෙතත් මේ වෙලාවේ සතිය පවත්වන්න දෙන්නෙත් නැහැ. සතියෙමුත් පිටපොට දානවා. මේක දැක ගන්න පුළුවන් කිසිම සාජාසයේ තියෙන තීරසිනකට මේක අල්ලන්න බෑ. මිනිස්සයා කියන සතට විතරයි. ඒසා කාය සංඛාර වචී සංඛාර වලින් යම් ප්‍රගතියක් ඇති යෝගාවචරයටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එයා තේරුම් ගන්න ඕනේ දැන් මේකට යන්නදරලා බලානින්න මොන විදිහකින් මේ රතේ හසුරවන්න යන්න එපා. මේ යන තාලෙන් කියකි මම යා කවුද මේ කන්නේ කෙහෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියන විදිහට කියත හැකි මේ අපි කවදාකවත් දැක නැති මමයා සංසාරේ කවදාකවත් දැක නැති මමයා දැන් පාළුගේ වළම් බින්දිනා වගේ එයාගේ ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා ආනි ක්‍රියාකාරකම් කරන්න බලලා මරණ මොහොතේත් ඕක තමයි වෙන්නේ. දීලා බලන්න දීලා ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා කාටවත් ඒක කරන්න බෑ. ඒ වෙලාව හිතනවා හරි පාළුයි කම්මැලි නිකාම නිකම් මෙහෙම ඉන්නවට වැඩිය බුද්ධානුසුති භාවනාව කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. නිකන් ඉන්නවට මෛත්‍රී භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අසුභ භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අනිච්ච දුක්ඛ අනත්තම් භාවනා කරුවේ හොඳ නැද්ද කියලා මොනව හරි ඔපිනියන් එකක් මේකට එන්න පටන් ගත්තාම ඉතින් යෝගාචරය දෙනවා something is better than nothing කියලා මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක හරියනවා. හරි කි ගම වෙන්නේ මොකද සතිය කැඩෙනවා. එහෙම නැත්නම් ආනපානෙ කැඩෙනවා. දැන් ඒ අලුත් පාරක් පටන් අරගත්තා. මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරලා කිව්වොත් ඒක ආවට කමන්නේ. ඒක දැනගන්න. නමුත් Tamanට ආරස්සාව තියෙන Taman කරගෙන ගිය මූල කර්මස්ථානේ. ඒ නිසා සැක තියෙනවා නම් මූල කර්මස්ථානේ යන්න මේ මොන වේසෙන් ආවත් මේ එන දේවල් කෙලස් බව දැනගෙන සමාදම් වෙන්න එපා. සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මාර සේනා. නානා ඍතු වේසමවාම ගෞරන්. මේ හැම ඍතු වේශයක්ම යෝගාවච හිතන විශේෂ ඥානයක් කියලා. යෝගාවචන මේ භාවනා කරපු නිසා මට හම්බෙච්චි කාඩ්බෝ කාඩ්බෝඩ් ඔටුන්නක් කියලා. ඉතින් රජ වෙන්න පටන් ගන්නවා. ඒක කියනවනම් ගමට අංශුද්ධ කරනකොට මම මෝඩයට ඇඳා ගුණාට ඇඳා එහෙ නැත්නම් කාඩ්බෝඩ් උටුන දාගත්ත කියලා ඉතින් කියනකොටම තමයි තේරෙනවා අහනින් කරලා තේරෙනවා. මුගව දෙනෙක් හිතනවා මේ මට භාවනාවේ සපාලච්ච විශේෂ අභිඥාවක් එහෙම නැත්නම් විශේෂ ඥානයක් දැන් ආනපනේ නැතුණත් මොකද මේකෙන් කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක වවනවා. අර සාසනෙ ඉතාමත්ව වැදගත් පුද්ගලයෙක්ගේ ඒ ඉතාම තීක්ෂණ බුද්ධිය මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට අහුවෙලා අර ඉදිරි ගමන වළක්වන නිසා එතනදී මේ පහළ වෙන චේතනා සචේතනික අචේතනික ભેදයක් එහෙම නැත්නම් සසංඛාරික කාය විඥාන අසංඛාරික කාය විඥාන කියන මේ දෙක බැලුවොත් හොඳට තේරෙයි අපිට එන හිතවිලිවලින් 99%ක්ම හිතන හිතවිලි නෙවෙයි හිතෙන හිතවිලි. නමුත් ඒකට අපි කොච්චර චිත්ත පීඩා ගන්නවා. අපි බලනවද මේ හිතවිල්ලේ උපැන්න සාතික කවදාද? කද්දාකවත් බලන්නේ එන හිතවිල්ල ගැන පශ්චාත්තාප වෙනවා මිසක්කා මේ හිතපු දෙයක්ද නැත්නම් මේ පාළුගේ වළම්පිටින හිතවිල්ලක්ද කියලා බැලුවොත් 99%ක් මෙහෙමයි. ඒ වගේම ඇතුලේ සිදුවෙන ක්‍රියා ගත්තොත් අපි අතපය දිග ඇරලා හැන්ද කෝප්පේ ගන්නවා කරන බව හැබෑව. නමුත් මේ ශාරීරියේ පැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙන ලක්ෂිකුත් කෝටියකුත් එකක් වැඩ අතර අපි හිතාමතා කරන දේ නොකිනිය හැකි තරම් අපි මොනවත් නොකර හිටියට නිින්දෙදි මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අතර මේ කරන පුංචි දේ මම ඒක හදාගෙන මම හරි නිර්මාණශීලී මම හරි ප්‍රගතිශීලී නැත්නම් මම හරි මැට්ටා නැත්නම් මම හරි මොනම දෙයක්වත් දන්නේ නැති මනසයා කියලා අපි දඟලන්නේ මේ කයේ තියෙන ක්‍රියා පද්ධතිය නැත්නම් මේ පරිවෘත්තීය ක්‍රියා ගැන කිසිම හැඟීමක් නැතුව. ඒ නිසා සක්මන් කරනකොට බලන්න අනායාසයෙන් සක්මන් කරන්න දෙනකොට ඒ යෝගාචර gediy pitim ඇවිදිනවා. ඒ යෝගාචරයෙන් දැන් මම විධාන නොකරුවාට අර කලින් දීපු විධානය නිසා මේක යහට මෑට යන හැටි බලන්න ඔර්ලෝසු බට්ටා වගේ. ඔර්ලෝසු බට්ටක බලන්න ඒ බට්ටගේ දිකට සාපේක්ෂව දෝලන කාලේ හිමීට ගියත් හයියෙන් ගියත් එකයි. ඔය සර් අයිසෙක් නිව්ටන් පල්ලියට ගිය වෙලාවේ පල්ලියේ එළන මේ ඉටිබන්දම දිහා බලන් හිටියා. එයා හොඳට බැලුවලු හිමීට එහෙට මෙහෙට ගියත් වේගෙන් යහට මෙහාට ගියත් දෝලන කාලය සමානයි. ඊට පස්සේ තමයි ඔරලෝසු ඇති. ඒ වගේ අපි සක්මන් කරනකොට ඒක ඉබේ කෙරුණත් කොහොම කරත් අපේ මේ භවය වැඩ කරන වේගය ඒක අපිට ආවේනික වේගය කියන්නේ. ඉතින් පුළුවන් නම් බුදුරජාණන් ශාපට දෙනවා සංඛාර නිග්ගහිය වාරිත මේ හිත හිතා මෙනෙහි කර කර වම ඔසවනවා හිතන ඕතවන්න ඉතින ඔසවනවා යවන්න ඉතින යවනවා කියලා ඒ චේතනාව අල්ලාගෙන ක්‍රියාකාරකම් කරනවා වෙනුවට කරලා කරලා කරලා කරලා පුටු වෙනවා ඒ ඒ ඒ සක්මන සිද්ධි කරගෙන වේගය හොඳට අල්ලදී යන්න අරින්ද සංඛාර යොදන් නැතුව කරන්න පුළුවන් විදියට આવොත් එහෙම නැත්නම් මේ මම සංස්කරණය කරලා කෙරුවොත් ඒක හොඳ නෑ ඉබේ යන්න ඕනේ කියලා සංස්කාර වාරණය කිරීම නොකරම සංස්කාර වලට ප්‍රධාන චරිතයක් නොදී මේ ඇවිදින්න යන වෙලාවේ බහන ඉතාම වැදගත් අවස්ථාවක් යෝගාවචර තීරුම් ගන්නවා ඒ සම්පූර්ණ ස්වයන් සිද්ධව ආණ්ඩු මට්ටු කරන්නේ නැතුව මගේ පාලනකින්තරෝ මේක ගියාට මොනවාක්වත් ගිහිල්ලා ආහල පාලින් මිසක ඇඟේ හැප්පෙන්න යන්නේ නැහැ ලස්සනට දක්ව යනවා යම් කිසි දවසක තේරෙයි භාවනා කරනකොටත් භාවනා කරන්න ඕනේ නේ භාවනා කෙරෙනවා ඉතින් එහෙම දෙයක් කරනකොට අපි කොච්චර සැක උපදවනවද කියලා බලන්න. අපි කොච්චරක් හිතනවද මේක හරිද, වැරදිද, සමතද, විපස්සනාද, අහන්න ඕනේ අනේ මේක හරියට අහගන්න විදියක් නැහැ කියලා අර ලස්සනට වැඩේ ස්වංසිද්ධ වෙනකොට මම රිංගලා අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා, නායකයා වෙන්න හදනවා. ඉතින් අපි හිතන මේක ඥානෙ කියලා. මේ ඥානීය මුවාවෙන් විචිකිච්ඡාව රජ කරන හැටි. ඒ යෝගාවචරයට මේ විචිකිච්ඡාව රජ වෙන යෝගාවචරයට විචිකිච්ඡාව පෙනී හිටින්නේ ප්‍රඥාව කියන වංචනික විදියට. නැත්නම් වංචා ප්‍රඥාව වශයෙන් විචිකිච්ඡාව වංචා කරනවා. යට කියලා දෙන්න ගියොත් එයාලා කේන්තියක්. නමුත් ශ්‍රද්ධාවන්තයට ඒක වෙන්නේ නැහැ. සත්‍යවන්තයෝ මනින්න ගිරන්න යන්නේ. අර කිව්වොත් සක්මන් කරලා කරලා කරලා යම් වෙලාවක අනායාසයෙන් සක්මන් වෙනවා නම් හරි ඒකට යන්න දෙලා පුළුවන් තරම් ඒක තියා හොඳට බලන්න ඉන්න කියලා. ඒ යෝගාවචර ප්‍රශ්න කරන්න යන්නේ මං ගිහිල්ලා වැටෙයිද මට නිින්ද වැටෙයිද මම වටපිට යවේද කියන්නේ එයා දන්න හොඳට පැනවයි කියලා. ඒකම කිව්වොත් කාට හරි භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. භාවනා කෙරුවොත් එකයි නැත්ත් එකයි කියපු දවස් තමයි භාවනා වෙන්නේ කියලා. ඒක හිතන්නේ මේ බාධා වැරදිලා, ව්‍යාකරණ වැරදිලායි කියලා. මම ඔය 77 මට හිතුණා ධම්මික හමුදුර හම්බුනාට පස්සේ මේක ෆුල් ටයිම් දාලා කරන්න නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ධම්මික හමුදුර කිව්වා මේ කවදාවත් උඹට හරියන්නේ නැහැ ඕක. උඹට තියෙන ගායේ හැටියට බලනකොට අද සිවුරු දැම්මොත් හෙට සිවුරු අරිනවා. භාවනා කරපන් භාවනා පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවසෙන්කම් භාවනා කරපන් අන්න එදාට පැවිදි වුණා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි එදා ඔබ ලෑස්ති ඉතින් මට හිතෙනවා මේ පිස්සුනේ කතා කරන්නේ මේ භාවනා කරන භාවනා වෙන්න ඉන්න මිනිස්සු බලක් කරනවා ඒ වෙලාවෙම දුන්නා නම් මට මේට වැඩි වත 8ක් විතර වැඩි හැබැයි මැට්ටා. එතකොට කියනනම් මං කවුරු ළඟ පැවිදිද කියන්න මන් දන්නේ නැහැ. අවුරුදු 8ක් විතර මාව හෙලෙත් ආඩු කරා. එසේ ડોක්ටර් පරාක්‍රමණ ඇඬු මාව අඬගහනාවේ. ඇවිල්ලිවල ලොකු ලොකු සාංශ හම්බෙලා කිව්වා මේ පොඩි සාකච්ඡාවට පස්සේ නිකන් පැන්න අයියා නිකන් පැయ్యා වුණා එතන ඉඳලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ ඊලන්දාරිය මන් දන්න අවුරුදු 7-8ක් විතර හරියට ඕනකම තියුණා පැවිදි වෙන්න මම බලක්වයි කියලා. ඒකෙන් හොඳට ඇඳට හේතු කරගෙන මේ කවුරු හරි පැවිද්දෙන්න ඉන්න එක්කන වළක්කන එකත් ඉතින් දක්ෂකමක් කියලාද මහත්තයා හිතන්නේ කියලා ඇහුවා. අර මංසයට කට උතර නැහැ. හැබැයි මට හිතුණා වැලැක්කුවේ නැත්නම් මමත් කියන්නේ කයි පැවිදෙන්න ඉඳ තිබ්බා. එහෙනම් මෙලහට උභේ විහාරාධිපති විචිත්ත ධර්මගතික ධර්ම වාගී ඊශ්වර පට්ටම් ගොඩාක් තියෙයි මගේ නම ලියා ගන්න ඉඩ නැති වෙනවා. එනිසා මේ ධම්මික ආමතුක කියපු දේ තේරෙන්නේ නැති බව මට ඇත්ත එදා ඔබට පැවිදි වුණත් එකයි නැතත් එකයි වෙනකම් භාවනා කරපන්. භාවනා කරපන් මම මේක කෙරුවත් නැතත් භාවනා වෙනවා කියන තැනට යනවා. සක්මන් කරපන් සක්මන් ඉබේ වෙනකම්. ඒ කියන්නේ භාවනා කරන්නෙක් ඉන්නා තාක්කල් මම ඉන්නවා. මේකට එකයි තියෙන්නේ නරක පුරුද්දට ඇබ්බැහි යනවා වගේ භාවනාව ඇබ්බැහියට ගන්න. කරලා කරලා කරලා කරලා කරලා කරලා හීනෙන් බය වුණත් සතියට එන විදිහට හදාගන්න. පය පොළවේ ගැටුණත් සතියට එන විදිහට හදාගන්න. කොච්චරක් කල්යයිද කියලා හි බය හිතෙනවා. මොකද මේ සංසාරක අපි ගත්තේ මේ කැතබුරුදු ටික නොපෙනිනාතරන් සංසාරේ අනවතක්කං කෝ බික්කවේ පඤ්ඤායිති කියලා කියනවා. අග කෙලවර පේන්නේ නැහැ කියනවා. නමුත් බුදුහාමුදුරු පොඩි සාහිතිකයක් දෙනවා. හරි පැත්තට දැම්මොත් සංසාරේ ගෙනාපු ඔය නරක පුරුදු ඒවට කියන්නේ මෝහ පටල කියලා සතිය පුරුදු කෙරුවොත් අවුරුදු 7කින් අර සංසාරෙම ගෙනාපු මෝහ පටල කපන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුර අපට දෙන සහතිකේ. අවුරුදු 7ක්ම ඕනේ, 6කිමුත් පුළුවන්, 6ක්ම ඕනේ, 5කිමුත් පුළුවන් කියලා සතිපට්ඨානේ බස්සලා පෙන්ලා දීලා තියෙනවනේ. ඒ නිසා මේ භාවනාව කරන්න ඕනේ කරන්න නැති වෙනකම්. මේක සිංහලෙන් කියන්නේ ටිකක් හුරස් වචනයක්. භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ කරලා කරලා කරලා ඒක ඉබේ වෙන තැනට යනකම් යන. එතකොට සංස්කාර නිග්‍රහ කරන්න, සංස්කාරන වාරිත කරන්න උත්සාහ කරන්න ඕනේ ලැජ්ජාවකටපත් වෙනවා සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජගුච්චති කියලා ඔය බුදුරජාණන්සේ පෙන්නනවා ගිරිමානන්ද සූත්‍රයේ ඒක පොඩක් පටලවල තියෙන අපේ පොතේ පොඩි පටලවිල්ලක් තියෙනවා ඒක සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා තියෙන්නේ ඒක අනිච්ච සංඥා කියලා තමයි පොතේ ලියවිලා තියෙන්නේ තටුවාවිලා තියෙන්නේ අනිච්චා කියලා ඒක තියෙන්නේ න ඉච්ඡති කියලා කිසිම සංස්කාරයක් අපේක්ෂා කරන්නේ මම යතින් සිද්ධ වුණත් සිදු කළත් හිතාමතා කරන හැම දෙයක්ම පව්. ඒක කියනකොට මම දන්නවා ඕගොල්ලන්ට ටිකක් heart attack එනවා දිවයට තියෙන පෙත්ත තියාගන්න වෙයි. TNT පෙත්ත. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. ඒක හොඳටම කටපාඩන්නේ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒ නිසා මම පොඩ්ඩක් shape. හිතාමතා කරන හැම දෙයක්ම පව්. ඒක නිසා නොහිත නොමත කරත් සංසාර පුරුද්ද එනවා. ඇබ්බැහි එනවා. කෙලස් ප්‍රවාහය එනවා. රුචර්ජුකම් එනවා. ඒක දිහා හොඳට බලන්න. අන්න එතකොට පේනවා මම කියන්නේ කවුද කියලා. කරන්න බෑ. කරන්න බැරි මොකද මේක කරන්න හිතනවා. කරකවන්න හිතනවා තියන්නේ. මේ කැරකෙන එක දිහා බලන්න බැරි නිසා දාලා තියෙන වචන බලන්න සංඛාර වාරිත නිග්ගහ්‍ය වාරිත සංස්කරණය කරනවා කියලා කියන්නේ මේක ඉස්සර කරන්න හදනවා, පස්සර කරන්න හදනවා, සමත කරන්න හදනවා, විපස්සනා කරන්න හදනවා, වැඩි කරන්න හදනවා, අඩු කරන්න හදනවා ඔක්කොම සංස්කාර. ඒකට ලැජ්ජා හිතෙනවා. නෑ මොනවත් කරන්න වුණොත් කෙලෙස් භාවනා දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා භාවනා භාවනා විශ්ින් කරගෙන යන වෙලාවේ මම මෙහෙවන්නේ නැහැ. ආලවට්ටම් කරන්නේ නැහැ. සංස්කරණය කරන්නේ නැහැ කියලා ඒක වලක්වන්න ගියාට වලක්වන්න බෑ. ඉබේම පැනලා කරන්න පටන් ගන්නවා. ඒකට යෝගාවචරයටම තේරෙනවා මෙච්චර කල්නම් මං හිතුවේ මේ මේ විදිහට පැනලා දෙන එක දක්ෂකමක් කියලා. ඒක තීරණ එක වළක්වන්න හදන වෙලාවේ කියලා යාට තියෙන වළක්වන්න බෑ. හැම වෙලාවෙම අපේ ඇබ්බැහිය, අපේ ඌරුව, අපේ සංස්කෘතිය, අපේ සංස්කාර ඒ වැඩේට පැනලා ඉදිරිපත් වෙනවා. ඉතින් කවදා නිවන් දකින්නද කියලා ඒ ඒ සංස්කාර පිළිබඳව අනිච්ඡා න ඉච්ඡති කියන අදහසක් එනවා. පුරුදු කරලා කරලා දවසක ඒක පිටින්දී ලැජ්ජාව නැති වෙන දවසට කියනවා සංඛාර නිග්ගහ්‍ය වාරිත නිග්‍රහ කරන්න ඕනේ සංස්කාරයක් එනකොටම නොකර ඉන්න පුළුවන් தත්ත්වය තමයි භාවනා කිනෝට ඒකට සංඛාර උපේක්ඛා ඥානය කියලා ওই විපස්සනා වෙදින ඉහළම ඥානෙ පෙන්නනවා මොන දෙයක් කරත් ඒක තියෙන දේ කලවම් කිරීමක් තමයි වෙන්නේ තියෙන දේ හැල හැප්පීමක් එතන වෙන්නේ ඒක නිසා පියදති ආමඳුරෝ සිතිවිලි සිය පොතේ කියනවා පඬිතියෝ සමාජයට සමාජයට මෙහෙ කරති. අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒකට එහෙ මෙහෙ කරන්න නැතුව ඉන්න බෑ. මොනවා හරි තියෙන දේ අවුල් කරන එක තමයි ඒක තමයි කියන්නේ කුප්පිත මනස කෙලස් කිය. එيشා මෙතන තියෙන සමාධිය කරලා කරලා කරලා ඉතින් ගියාට පස්සේ Tamanne පේනවා දැන් සංස්කාර නතර කරන දඟලන්න ඕනෙත් නෑ ඒක එන්නෙත් නෑ මමියත් නෑ මතකෙත් නෑ මේ වෙලාවේ දන්නවා දැන් මොකද්ද සමාධියක් තියෙනවා කිසිම ආතතියක් නැහැ. කිසිම අසහනයක් නැහැ. හැබැයි ඉතින් මට කියාගන්න මගේ කියාගන්නත් බෑ. අරමුණක් නැහැ. නිකන් සනුගලේ නූල කඩලා ගියා වගේ. ආයි ගස්සලා බිමට ගන්න බෑ. ඒක උඩට ගිහලා කැඩිලා. දැන් සනුගලේ හොලඟේ පාවෙලා යනවා. ඉතින් කොයි සනුගල්ලටද මනුස්සයටද? සනුගල් බාස්ටද මේකේ සතුට විඳින්න පුළුවන්. සංඛාර නිග්ගහ්‍ය වාරිත මම මේක හසුරනවා කියන එක වළක්වන්න උත්සාහ කරන කරණ තමයි තේරෙන්නේ මම කරන හැම වැඩකටම මමය ලකුණු ගන්නවා කැපිපේන්න හදනවා මනක් කර වෙන්න හදනවා තෘෂ්ණා කරන්න හදනවා ඉතින් ඒක ලැජ්ජ හිතෙනවා අට්ඨියති හරායති ජගුච්ඡති කියලා කියනවා සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා තියෙනක අට්ඨියති කියලා කියන්නේ එතන läග ගන්නෑ හරායති කියලා කියන අතහැරලා දානවා ජගුච්ඡති ලැජ්ජාවටපත් වෙනවා චි මට බෑනේ මේ ගන්ධස්තර කරන්න නැති වැඩක් නොකර ඉන්න. වේලාවකට හිතනද භාවනා කරලා කරලා කරලා ම අරමුණක් නැති වෙලාවේ අනිමිත්ත වෙලාවේ එහෙම නැත්නම් මතකෙට යමක් යන්න තරම් දෙයක් නැති වෙලාවේ අවදියක් ඇති වෙනවා. ඔන්න මේ වෙලාවේ නම් මේ මේ ඒ චිත්තක්ෂණේ සතුට වෙන්නවත් මම යන්නේ. සංසන්දනය කරන්න දෙකකුත් නැහැ. මේ කුට්ටිය කඩා ගන්න දෙයක්වත් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා හැම තැනකදීම මේ ජයග්‍රහණය ඉල්ලන, ප්‍රතිඵල ඉල්ලන, සමත වෙනකොට විපස්සනාව ඉල්ලන, විපස්සනා සමත ඉල්ලන තෝරන මිනිහා හිටියා. දැන් ඒක නිග්‍රහ කරලා කරලා කරලා කරලා අන්තිමට ඒ නිග්‍රහය සඳහා වැය කිරීමක් නොකර ඉබේම යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කියනවා යම් දවසක සංකාර නිග්ගහ්‍ය වාරිත සමාධිය තමයි උස්සස්ම සමාධිය අපි මෙතෙක් කතා කරන්නේ. ඒක ලැබපු මිනිහට කවදාකවත් ඒක ලැබුණයි කියලා පාටියක් දාන්න හම්බ වෙන්නේ නැහැ කිය. මොකද මිනිහා නැහැ එතන. ඒක උපේන මිනිස්සයා නැහැ. ඒ නිසා සරුවච්ච සාසනය ඇතුළට පස්සේ 84000ක් 84 කෙලක් මිනිසු නිවන් දැක්කලු. මිනිසු කියන්නේ හොඳ නැහැනේ ආර්යයන් වහන්සේලානේ. එක්කෙනෙක්වත් පාටියක් දැම්මයි කියලා පොතේ දැකලා තියෙනවා. එකම කෙනෙක්වත් රහත් උනා කියලා පාටියක් දාන්න. තුප්පහි දේවල් වලට තමයි පාටි දාන්නේ. මේක උතුම් දේ කරනකොට උ කරන මිනිහා නෑ ඉතන. හිතන්න සක්මන් කරනකොට ඉබේ කෙරෙනවා. භාවනා කරනකොට කරන්න දෙයක් නෑ. කරනවද නැද්ද කියන එක දන්නේ නැති මට්ටමට ගියාට පස්සේ ඒ සමාධි ඉහළම මට්ටම. එහෙම නැත්නම් ඒකේ ඉන්ජන කම්පන ප්‍රපංචන චංචල ප්‍රපංච නෑ. ඒ ඉතින් ගියාට පස්සේ දන්නේ නැත්නම් බබා තමයි. අවුරුදු 6ට අඩු ළමයා එතන තමයි නිය දන්නේ. දැන් සරුවත් යනසේ අපිට උගන්වනවා නැත්නම් සාරිපුත්‍ර සාංශ මතක් කරනවා. අන්න ඒ සංකාර නිග්ගහ්‍ය වාරිත අවස්ථාව පච්චත්තං චේව ඥානං උප්පජේ දැන් දන්නවා මෙච්චර තටමැව්වා. මට ප්‍රතිඵල ඕන වුණා. විපස්සනා ඥාන ඕන වුණා. ධ්‍යාන ඕන වුණා. මාර්ගඵල ඥාන ඕන වුණා. ඒ හැම දෙයකම ඉහළ ගතියක් තියෙනවා. කෙලසිච්ච ගතියක් තියෙනවා. දැන් මෙතෙන්ට ගියාට පස්සේ මනුන් කිරු මොකක්වත් නැහැ. හැබැයි Tamanට හොඳටම පේනවා අසහනේ නැහැ කියලා. Tamanට හොඳටම පේනවා ආතතියක් නැහැ කියලා. Tamanට හොඳටම තේරෙනවා මේක සංසන්දනය කරන්න ඒ කේවල තත්වයක් වාගේ සංසන්දනය කරන දෙයක් නැහැ වාගේ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඒ පුද්ගලයාට එතන ආඩම්බර වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්නේ නැහැ. භාවනා ඊළම කෙලවරදී හම්බෙන්නේ මේක නම් අපි කිව්වොත් එimhe ඔලිම්පික් යනවා ඔලිම්පික් ගියාට පස්සේ දිනුවොත් එimhe ගෝවා ගෙඩියක් හම්බෙන්නේ කියලා කිව්වොත් එimhe කවුද ඔච්චරටයි මේ ඔලිම්පික් වලට පිස්සු. ඔලිම්පික් ගහන්න ඔය එක පෙරේදෙකට ඕන කමන්නේ උන් දෝනේ රත්තරන් බදක් කරනවා. ඒක දෙනවනම් සත්තු මරන්න උනත් යනවා යක්කෝ. ගෝවා ගෙඩියක් දෙනවා කියන බැල ගෙඩියක් දෙනවා කියනවා. ඔලිම්පික් දිනවල මොකාවත් ඒකයි ඔයගොල්ලෝ භාවනා කරන්නේ නැත්තේ. භාවනා කරලා ලැබෙනදී ඔය අපිට මේ ගලබලා බණ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තියෙනව නම් තුච්චයි කියලා හිතා ගන්න. යම් ආකාරයකින් නිග්ගය වාරිත කරන්න වෙනවනේ චීචි. මට ඒක ගැළපෙන්නේ නැහැ කියලා චීචි කියලා අයින් කරන්න වෙනවනම් තාම ක්‍රියාවලියක් තියෙනවා. අඩු ගානේ අනුසේ තියෙනවා. ආසේ තියෙනවා. දවසකට යන්න පුළුවන් එහෙමවත් කරන්න දෙයක් නැහැ. Taman ගිහිලා ගිහිලා ගිහිලා ගෙවිලා ගෙවිලා රිට්ටයි හන්දයි කියලා වගේ තීරෙන්න පටන් ගන්නවා දැන් භාවනා කරන්නෙත් නැහැ. හැබැයි හොඳටම දන්නවා ප්‍රතිපදාවේ ඉස්සරහට ගිහිලා ඉනෝ නිමිත්තකුත් නැහැ. ඒ නිසා ඒකට කියන අනිමිත්ත සමාධිය කියලා. ඒක නිවන් දොරටුවක් කියනවා. අනිමිත්ත අපනහිත ශුන්්‍යත. කවදාකවත් ප්‍රණිතියක් නැහැ. මම අතින්නේ යන්න හදන්නේ කියලා එල්ලයක් පේන්නේ නැහැ. එල්ලෙට පණිදි කියන වචනේ තමයි සරුවචන්සේ පාවිච්චි කරන්නේ. අපනහිත ශුන්්‍යත දැන් ගිහිලා තියෙන හිස්තැනකට. හිස්තැන මොකේද මේ තුප්පහි කියන වචාත නෙවෙයි කියන්නේ තුච්ච කියන වචනේ තියෙන කෙලස් නෑ. කෙලස් තියෙනවනම් මම ඇයින. මේ වගේ දෙයක් මේ සංසාරේ එහෙම නැත්නම් මේ මේ කුණු සංසාරේ යන්න පුළුවන් කියලා බුදුන් පහළ වෙන්නේ ඉස්සෙල්ලා කිසි කෙනෙක් හිතුවේ නැහැ. හිතුවා මේ දෙයයන් ආංශගේ අනුග්‍රහය අත්‍යවශ්‍යයි සුද්ධ tattete යන්න. ඒ නිසා දෙයයන්ගේ ආශිර්වාද ලැබෙනකන් හිටියක් මිසක්කා ප්‍රතිපදාවෙන් යන්න ඕන ප්‍රතිපදාව අතාරින්න දැන්. ඒක නිසා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ ඔය උද්‍යප්පේ ඥානේ ඉඳලා වැටෙන්නේ පටිපදා ඥාන. ඊට පස්සේ පටිපදාව අතහැරලා ඥාන දර්ශන විසුද්ධිය කියන එකක් පෙන්වනවා. ප්‍රතිපදාවත් හැලෙනවා. ප්‍රතිපදාව සංස්කාරයක්. ජෙනසේ සඳහන් කරන මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. ඒක තමයි මම දන්න අඩුම සංස්කාරය. ඒක පාවිච්චි කරන්නේ ගොරෝසු සංස්කාර නැති කරන්න මිසක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ නිවනට යනකොට පදක්කමේ පළඳගෙන යන්න බෑ. ඒකත් හලන්න වෙනවා. ඉතින් ඒකට හරිය බයයි කට්ටිය. කට්ටියට ඕන කරලා තියෙන්නේ මොනවා හරි ලාංඡනයක්. මොනවා හරි ලකුණක්. ඒක තියෙන තාක් කල්යා කතා කරන හැම වචනයකම හැම ක්‍රියාවකම හැම හිතවිල්ලකම පේනවා මේ කේල් ගහ ගන්න දෙයක් නදන්නේ කොල් ගහ ගන්න දෙයක් නදන්නේ. ඒ නිසා කමඨාන් වාර්තාව ලියලා කියවන්න. කියලා බලන්න මේක මේ මේ මෙතන විසඳන්න හදන ප්‍රශ්නේ හෝ ඉදිරිපත් කරන දේ මෙහෙවීම වෙලා තියෙන තණ්හාවෙන්ද මාන්නෙන්ද දිට්ඨියෙන්ද කියලා. මේ දොස් බලන පැත්තෙන් බලන එක නෙවෙයි. ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ තේරෙනවා. මේකට බුදුහාමුදුරුත් උදව් කරයි. ගුරුහාමුදුරුත් උදව් කරයි. සබ්‍රක්පචාරත් උදව් කරයි. නමුත් ඒ තාක්කල් 16යි වාල්. මටම තේරෙනවා නම් මම මේ ක්‍රියාවලිය කරවන්න මෙහෙවීමෙන්නේ කොහොමද කියලා සංස්කාර කියන පදයක් තමයි සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමකින් යුක්තව. අසංස්කාරය කියලා කියන්නේ මෙහෙවීමකින් තොරව කියන එක සසංකාරිකව කරන ක්‍රියා. ඒක සාමාන්‍යයෙන් ওই සසංකාරික අසංකාරික ભેදය විස්තර කරන්න ගියාම කියනවා අසංස්කාරික දාන සහ සසංකාරික දාන කියලා. දානයක් දෙන්න ගියාම කවුරු හරි කියනවා මෙහෙවනවා. මෙහෙවනට පස්සේ දානයක් දෙනවා. එහෙම තමයි අපි පුරුදුනේ. පස්සේ දවසක දාන දීලා දීලා දීලා පුරුදු වෙලා එයා හිතාමතා ගන්න නැතුව සම්ගයවන්සට පින්න පාත වටනවා දක්වන දුවන ගිහලා තියෙන බෙද. තැඹිලා තියෙන එකක් බෙදනවා. මොනක්වත් හිතමතක් නැහැ. සැලසුමක් නැහැ. එතකොට මේ අසංස්කාරික දාන සහ සසංකාරික දාන දෙක අතරේ හොඳටම දාන කතාවයි කියලා දෙනවා අසංස්කාරික දානේ ශ්‍රේෂ්ඨයි. ඊටමතා දෙන දාණයට වැඩිය දීම පුරුදු වෙලා ඉබේ දෙන දානේ මේක ඇඟෙම්ම දෙන දාහන ශ්‍රේෂ්ඨයි. ඒක නෙමෙයි ඔය අධ්‍යාපන ක්‍රමයට උගන්වන්නේ. අධ්‍යාපන ක්‍රමය උගන්වන්නේ තන්නේ කර බ්‍රේන් වොෂ් කරනවා මේ මිනිස්සයා අර ලේන කූඩුවේ දුවනා වගේ දුවපන් අම්මා කොච්චර දුවපන් දිවත් කූඩුවේ පල්ලේ තමයි ඉන්නේ. ඒ නිසා යමක් නොකර සබ්බපාවස අකරණම් කියලා ඊට පස්සේ කුසල සෝප සම්පදා ඒක කවදාකවත් කියන්නේ නැහැ. සියලු බුදුරණන් වහන්සේලාගේ මේ ගුවන්විමයි කියලා කොඩි එල්ලලා බොහෝ ගහේ එල්ලන මිසක්කා එක එක්කත් ඒක හිතා ගන්න යන්නේ නැහැ. මොකද ඒකට බුද්ධහම කරන්න බෑ. බෙර ගහන්නේ කවුද ඒකට? කොඩි අරගෙන සාදු සාදු කියන්නේ කවුද? කට්ටි මේක දැන් හාද කියපුවම ඔක්කොම නිවන්. මේ රෙජිමෙන්ටේෂන් එකත් එක්ක බලනකොට මේ අකිරිය හරහා අනේක මේ දොරවල් වහගෙන ඇයි බණ කියන්නේ කියලා දන්නද ඔයගොල්ලෝ? මම ප්‍රසිද්ධියම කිව්වොත් කොහොම හිටියේද? මම කියලා රේඩියෝ එකේ මම කිව්වොත් කොහොම හිටියේද? ඒ channel වහන්න වෙනවා. මොකද ඒවට හම්බෙන්නේ ආධාර කවුරක්වත් දෙන එකක් නෑ. ඒකයි මේ සීමිත පිරිසක් අරගෙන ඒ පළවෙනි දවසේ ඕවා කියන්න යන්නේ නෑ. ඒසකොට කට්ටිය යනවා ඇත්තටම යනවා. දැන් මේ හතර පස්වෙනි දවසේ නිසා දැන් ඉතින් ලැජ්ජයිනේ යන්නේ. ඒ නිසා කට්ටිය මොනව කරන්නද කියලා ඉඳගෙන බණ අහනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අවිද්‍යාව කියන එක අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. අපි යමක් කරනවා නම් හිතාමතා ඒ කරන හැම දෙයක්ම සංස්කාරය වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. මේක ඉතින් මිනියටත් කියනවා. මිනියක් ළඟට ගිහලා අනිච්චාත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti tesam upasamoo sukho අපි කරන්නේ සංස්කාරය තව සංස්කාරයක වහන එක. කරන්න තියෙන එක උපසමනය කරන්න ඕන. මේක කටපාඩම් කරේව මට අම්මගේ මරණයට යන්න ඉස්සෙල්ලා ඥානන්ත හමුතුරු. ඔය කොච්චර කෙරුවත් ඒතකොට මම පැවිදිලා බොහොම මාස ගානයි. ගියාට පස්සේ දැන් කොහොම කරුවත් ආයෙසුම් කියන්න වෙනවා ඒ නිසා මේ ගාතාවත් කටපාඩම් කරන ඵලයන් කියලා. මොකද ගාතා කියනවා නිකන් අපබ්‍රන්ද වගේ කාලේ. ඒ කියන කිහිල්ලෙදි මම මේකම කිව්වා. සංස්කාරය සංස්කාරකෙන් වහන්න හදන එක නෙවෙයි අපි මේ කරන්නේ. ඒක තමයි මේ තට්ටු මාරු ක්‍රමේ උපසමනය කරපන්. Taman හිතාමතා කරන දේවල් ලයිස්තු කරගන්න අපරාධ පොතක් වගේ කීයක් දේවල් වලට අනුගේ දේවල් වලට ඇඟිලි ගහනවද කියලා බලන්න. කී දෙන බත් එක එහෙම කනවා වෙනුවට මේ කීයක් විවේචන කරන්න හදනවද කියලා. මේ පහුගිය දවසට යන්ත්‍රය ගැහුවා නේද වැලි 3යි සිමෙන්ති 2යි තල් 2යි සිමෙන්ති 3 දෙකේ ගැහුවා කලවම් කරලා ගැහුවානේ ඕගේ බත් එක ගත්තාම අනා ගන්න 2 3 එක ගැහුවා ගාලා දාලා ඉවරයි ඉන්න බලන්න යන්න එපා. සූපසාත්‍ර බලන්න යන්නත් ඒවා. ඔක චීන කැම දෝනෙත් නැහැ, ඉන්දියන් කැම දෝනෙත් නැහැ. තීරණ දෙක ආපම් භාවනා කරපන්. ඔයගොල්ලෝ ගෙදර ගියාම කීයක් හිතනද වන්න සූපසාත්‍රේ? වෙනම පාඩම් පන්ති තියාගෙන දැන් කඩේකට ගියත් මේ චීන කඩේ, ජපන් කඩේ අරකයි මේකයි අයියෝ මේ අන්තිමට එළියට යන කහ පාට නෙවෙයි කොයි එක කෑවද? ඒ කවුරක්වත් හිතන්නේ නැහැ. බුදුරජාණන් කියන්නේ පාත්‍ර ගැනීම ඵලයක් ලැබෙන ධම්මල දානයක් ආපන් සූපත් වේවා කියලා කියමු. ඉවරයි. මේ කහ පාට සිවුර පොරවගනි මේ ඉඳගෙන ඉනකොට කෝකා කෝකා දිගලා අල්ලන්න බෑනේ. දැන් මෝ යන ගමන් රිලවුන්ඩ් ගහනවා මං දැන් සංඝයා දකින්නට ඌට මාව අල්ලන්න බෑ. ඒ ඔක්කොමලා එක පාටනේ ඔක්කොම තට්ටේනේ. ඒ උන් බලනවා මගේ මොන දියත් මං දැක්කේ නෑ වගේ යනවා. එලාට ඒකට අනික් කාට හරි පයින්. සියලු ಗುಣ අතරමැද සංඝයා ඉන්නකොට ඒ සංඝයාගේ ಗುಣ ඔක්කොම අපි ළඟට එනවා. අපි මොන වැරද්දක් කළත් අපි කම්පැනි කවුරු වැරද්දක් කරත් ඉතින් අපි ඒක බෙදා ගන්නවා. ගියෝ කැමති නැහැ. ගියන්න වෙන වෙන ඇඳුම් ඕනේ. සංස්කරණය කරන්න ඕනේ. ඒ සංස්කරණය කරන්න කරන්න අවිද්‍යාව වැඩෙනවා. බුදුහාමර අපිට දීලා තියෙන කහපාට දුර බලන්න. අපිට තියෙන පාංශකූලේ බලන්න. අපිට දීලා තියෙන ආවාසය බලන්න දායකයා දෙන දේ. මාලිකාවක් වුණත් එකයි අපට අම්බලමත් තුනයි දෙන්න දෙක ඇවයි ඉවරයි. මේ වෙනුවට ආර්ථික ක්‍රම හොයාගෙන මේ සංස්කරණ හොයාගෙන අපි මට නම්බු නාම දීගෙන මේ යන නාඩගම කොච්චර තිබ්බත් හිතන්න ඒ නාඩගම් කොච්චර තිබ්බත් සංඛාර නිග්ගය වාර්ථ සමාධිය තරම් උසස් සමාධියක් ඇත්තෙම නැහැ. ඒකට ওই කිසිම ආර්ථික විශේෂත්වයක් ඉන්නේ අපිත් එක්ක රණ්ඩු කරන්නේ. ඔය කිසිම දේශපාලනඥයෙකුට කියන්න බෑ නෑ මේක තුච්චයි පහරයි කියලා. ඔය කිසිම සමාජ විද්‍යාඥයෙකුට කියන්න බෑ මේක පහත් කරලා සලකන්නේ. උන්දලා අහලවත් නෑ. මුදල මේක අහලවත් නැහැ. මෙතන තමයි ජීවත් වෙද්දිම අපි ජීවත් නොවන මට්ටමට මාවෙලි නිකන් හදිර වැලි තලාවකට වැටිච්ච වැලි යටයක් වගේ අපි අනන්‍යතාවය නැති වෙනවා. මුදට වැටිච්ච ගඟක් වගේ ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. මුදට වැටිච්ච ලුණු කැටයක් බලන්න මොනවත් වෙන්නේ දිය වෙලා යනවා. ඒ දිය වෙලා යන තැන තමයි මම විශ්ින් කරන දෙයක් නෑ මට මොනවද වෙනවා. ඒකට 100%ක්ම අවදී. ඒක සිද්ධ වෙන්නේ අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. දෙම නැත්තම් අනාරම්මන தත්වෙට යන්න ඕන. අනිමිත්‍ය தත්වෙට යන්න ඕන. අනිමිත්‍ය தත්වෙට ගියාට සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගත්තා නම් ඉතින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිමිත්තේ පවතින සතියද හොඳ අනිමිත්තේ පවතින සතියද කියලා හරියමාරි උත්තර දෙන්න. ඊට පස්සේ අනිමිත්තේ ඉඳලා නිමිත්තට යනකොටත් ඒත් කලබල කරන්නේ. නිමිත්තේ ඉඳලා අනිමිත්තට යනකොටත් කලබල කරන්නේ. ආන්න එක තියා බලන් ඉන්න පුළුවන් නම් මේ පැමිණි දුක් පැණිදායි කියලා නැත්නම් මේ තාවුයිසම් කියලා ඕක තමයි ඔය මේ චීනේ ජපානේ අනේ සම්පූර්ණ ස්වභාවයට මුසු වෙන සම්පූර්ණ ස්වභාවික වෙන්න ඒ ඒ තාවුයිසම් එක බලනකොට ශිෂ්ටාචාරයත් පිළිකාවක් අපිට අද තියෙන සියලුම අසහන ඇවිල්ලා තියෙන ශිෂ්ටාචාර වෙන්න කියලා මේ සල්ලි කසාදේ නිසා ඔය සල්ලි කසා දෙන්නේ නැත්නම් ඔය මිනිස්සුන් තියෙන අසහන කියන වචනේ මුළු ඩික්ෂනරියෙන් අයින් කරන්න පුළුවන්. මේ ශිෂ්ට වෙන්න ගිහිල්ලා සංඝයාට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ওই පැත්තට අත දාන්න එපා. සල්ලි පැත්තට අත දාන්න එපා. විවාහය පැත්තට අත දාන්න එපා. කොච්චරද කියනවනම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්න දික්කසාද වෙලා ඉඳද්දී ආයෙ දෙන්න එකට හිටපන්කෝ කියලාවත් කියන්න එපයි කියලා තියෙනවා. හය ආකාරයකින් ආපත්‍ති සිද්ධ වෙනවා කියන්නේ. අම්මයි තාත්තයි දෙන්න වෙන් වෙලා ඉන්නකොට අම්ම ඇවිල්ලා කියනෝනේ බලපන් හාමුදුරුවෝ බලන්නකෝ දැන් තාත්තා වෙන් වෙලා අර පැත්තට ඉන්න පහුවෙන්ද තාත්තා එනවා මේ ගැණිත් එක බෑව හාමුදුරනේ කියනවා ඒක කියන හැම නෙවෙයි ඔය දෙන්න එකතු වෙන්න කිව්වොත් ච සමුට්ටාණික ආපත්‍ය දැන් අද කරන්නේ මොකද විවාහය සාර්ථක කර ගැනීමට සංඝයා උපදේශ පන්ති පවත්තන හයියෝ බබාලා හම්බ වෙන්න බෝධි පූජා දෙනවා බුදුහාමතුරු වෙයි කියන ඔළුව කාගෙන නැහින. මේ නිග්ගහ්‍ය වාරිත සංඛාර නිග්ගහ්‍ය වාරිත කියන වචනේ තේරුම තේරුම් ගන්න හදනවා මේ සමාජවල ඉහෙළම එක කියලා. ඒක තේරුම් ගන්න අමාරු බව පිළිගන්න. මොකද හේතුව මමයා කැමති නෑ ඒක පිළිගන්න. මාන්නක්කාරය කැමති නෑ ඒක පිළිගන්න. ඒ වගේම ආසාව තියෙන මිනිහ කවදාකවත් කැමති නෑ. ඒ නිසා අපි අනන්‍යතාවය නැති වෙගෙන යනවා අපි. එන්නේ එන්නේ එන්නේ රූප රූප රූපේ රූපණ ගතිය නැති වෙලා යනවා. වේදනාවේ විඳවන ගතිය නැති වෙලා යනවා. සංඥාවේ සංඥා කරන ගතිය නැති වෙනවා. සංස්කාර විසංඛාරගත වෙනවා. ඒක තමයි බුදුරජාණන් ඉස්සල්ලාම දැකපු දවසේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක්. විසංඛාරගතං චිත්තං තණ්හාණං කායමඤ්ඤගා. මගේ හිතේ ආය සංස්කාර නැහැ. අහවල දෙ කරපන් කියලා හෝ අපේක්ෂාවක් නැහැ. ඒ නිසා හිත විසංඛාරගතයි. ඉතින් ඒකට ජීවිතයක් නැහැ නමුත් මේක මේ ජීවත් වෙද්දිම මේ කෙලෙසුත් තියෙද්දිම අත්දක ගන්න පුළුවන් එකක්. ඒක අත්දකින ඒ විසංකාරගත වෙච්ච හිත නැත්නම් සංකාර නිග්ගහිය වාරිත හිතට අසහනයක් කිට්ටු කරන්න බෑ. ආතතියක් කිට්ටු කරන්න බෑ. කුප්පණ රිමෝට් කන්ට්‍රෝල් එකකින් තියෝ ඇඟිල්ලෙන් අලවත් කුප්පන්න බෑ. කෙලේශයක් දාන්න බෑ. උඩට එන දියබුබුලකට පිදුරු දාන්නකෝ. ඒ පිටුරුත් අරගෙන තමයි දිය බබුල එන්නේ. මොන දෙයක්වත් දිය බබුල කෙලසන්න බෑ. ආන්නේ වගේ සමාධියක් කදාකවත් හිතන්න හිතලා ගන්න පුළුවන්ද කියලා තර්ක කරලා ගන්න පුළුවන් කියලා පොතෙන් බලලා ගන්න පුළුවන්ද කියලා සද්ධාවෙන් ගන්න පුළුවන් කියලා දන් දීලා ගන්න පුළුවන්ද කියලා. ඒ ඔක්කොම නැතුවත් බෑ. මේන්න මෙතෙන් එනකොට අපි කොච්චර බය වෙනවද කියලා හිතන්න. අපි කොච්චර සැක උපදවනවද කියලා බලන්න. කොච්චර පාළු වෙනවද කියලා හිතන්න. අපි කොච්චර අසරණව වගේ පේනවද කියලා බලන්න. ඊට පස්සේ අපි නැවත මම අපි හිතුවා ගන්න මොන තරම් දහංගට දානවද කියලා බලන්න. අපි මේ බුද්ධ ආගමත් ගන්නවා හැටි බලන්න ඒක ආයෙසරේ මම ඇති කරන්න. කරලි වෙලා ආයෙ නැති වෙච්ච මම ආයෙත් හරි ගස්සලා දීලා භාවනා කරනවා. ඒ නිසා මේ මේ නිග්ග සංඛාර නිග්ගහය වාර්ථ කියන මනස පොඩි දරුවගේ තියෙනවා. ඌ දන්නේ නැති එක තමයි පාඩුව තියෙන්නේ. දැන් අපි සංකාර හොඳට අඳුර ගන්න සංස්කාර කරලා කියන්නේ තියෙන දේ ආලවට්ටම් කරන එක. තියෙන දේ වෙනස් කරන එක. ඒ වෙනස් කිරීම වළක්වන්න උත්සාහ ගත්ත දවස් තමයි තියෙන්නේ අපි කොච්චර ඇබ්බැහියක තියෙන්නේ. සංකාර වලට නම තමයි ඇබ්බැහිය කියන එක. අන්නේ ඇබ්බැහියෙන් තොර වෙන්න ගිය දවසේ ඒකට ප්‍රයත්න කරන්න ගියාම බෙල්ල කාගෙන මැරෙන්න හිතෙන්නේ. Tamange ඇතුළෙම ඉන්නේ මේ මොනවාවත් පිටින් කෙරෙන්නේ සම්බන්ධයක් කිසි දෙයක් සම්බන්ධත් නැහැ. ඒක ඒ ඒ උත්සාහ කරලා කරලා ඒක ඒක උත්සාහයකින් තොරව ඉබේම හිත සංස්කාර නැත්තන්ට යනවයි කියලා කියන්නේ අවිද්‍යාව හැලෙනවා. අවිද්‍යාව නෙළුම්පතර වෙච්ච වතුර කඳුලක් වගේ අල්ලන්නේ නැත්තනකට යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ තැනකට යනකොට පාළු ගතිය, තනි ගතිය, අසරණ ගතිය, අනිශ්චිත ගතිය දැනුණට ඉතිහාසයත් එක්ක කල්පනා කරගෙන යනකොට තමයි තේරෙනවා නම් දැන් මේක අසංස්කාරිකව සිදුවෙන එකක් මම මේකට මොන්නම දෙයක්වත් දාන්න හොඳ නැහැ. මේකට පුළුවන් තරම් මම මේක හුරු කරන්න ඕනේ. සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා න ඉච්ඡති. අට්ඨියති සංස්කාරات එක්ක මම ලගින්නේ. හරායති හැර දමනවා. jigucchati ලැජ්ජ හිතෙනවා මේ තටමනයකට. ඒ නිසා තටමන භාවනාවට විරෝධ තටමනති භාවනාව. ආයාසයෙන් කරන සක්මනට වැඩිය හොඳයි අනායාසයෙන් කරන සක්මන. භාවනා කරනවද නැද්ද කියලා හිතන වෙලාවේදී යන භාවනා හොඳයි භාවනා කරන භාවනාවට වැඩිය. හැබැයි අර මුලදී කරන්න ඕනේ බව අමතක කරන්න එපා. කරලා කරලා පොරලා පුරුද්දට ක්‍රම තුනකට ඒක සිද්ධ වෙන්නේ ආශේවිති භාවේති බහුලී කරොති කියලා. ආශේවනය කරන වෙලාව තමයි මේ බණ අහන වෙලාවදී සිද්ධ වෙන්නේ. වරින් වර භාවනා කරනකොට එනවා. ඊට පස්සේ ලක්ෂ වාරයක් කරනකොට තේනවා මේක පටල දැනක් සමතුලිත කරන්න පුළුවන් තැනක් කියලා. ඉතින් ඒක අහුවෙච්ච වෙලාවේ ඒක බහුලීගත කරන්න, දියුණු තියුණු කරගන්න, එහෙම නැත්නම් ඒක දියුණුවක් බව තේරුම් ගන්න. පච්චක්ක ඥානයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා